පමාදමනුයුජ්ජಂತಿ බාලා දුම්මේ දිනෝ ජනා අපමාදංච මේ ධාවි ධනං සෙත්තං වරක්ඛති තී ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි අපි මේ අමිතිකට දවසක වැඩ පිළිලක් කරන හැම වෙලාවෙදීම ධර්ම දේශනාවක් සඳහා කාලය වෙන් කර ගන්නවා අදත් අපි අමිතිකර දවසේ ධර්ම දේශන අවස්ථාවටයි මේ පැමිණලා තියෙන්නේ. ඉතින් මම පසුගිය දවස්වල බලනකොට අපි මේ හැමදාම ධම්මපදයේ සර්වඥ දේශනාවේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දකනිකායේ සංග්‍රහ වෙලා තියෙන ධම්මපද පොතේ අප්‍රමාද වර්ගයට අයිති ගාතාවක් අනුව තමයි අපි මේ ධර්ම දේශනාවට මාතෘකා හපයාගෙන තියෙන්නේ. අදත් ඒ අනුව ඊගාවට තියෙන අපමාද වර්ගයේ ගාතාවකුයි මාතෘකාව වශයෙන් මම ඉදිරියට ලැබුවේ. ඉතින් මේ ගාතාවට ප්‍රස්තුත වෙච්ච නිදාණය සලකා බැලුවොත් ඇයි ਸਰවචනාංශේ නැත්තම් කොහොමද ਸਰවචනාංශේ මේ මාතෘකාවට මේ ආසාව බැසගත්තේ කියලා අපිට පසුබිමට සාපේක්ෂව අර්ථය ගන්න පුළුවන් වෙයි කියලා හිතලා මම කැමැති අටුවාචාරින් වහන්සේලා විසින් ඉදිරිපත් කරපු මේ නිදාණයට අවධානය යොමු කරන්න. ඒ ඉන්දියාවේ ඒක දැනටත් තියෙන චාරිත්‍රාක් ඒ දවස්වලත් තිබිලා තියෙනවා සරුවචනාංශයේ සවැත්වර ජීතවනාරාමයේ ඉඳද්දී නීච යෝග මේ නැකත් නැකතක් යෝගයක් නීච නැකතක් එදාට මිනිස්සු කරන්නේ පාරට බහැලා මඩ ගාගෙන මත්පැන් බීලා නරක වචන කී කියා හැසිරෙන එක දැනටත් තියෙනවා හෝලි මංගල්‍ය කියලා හෝලි ෆෙස්ටිවල් කියලා එදාට ඒගොල්ලෝ මමත් දවසක් ඉඳලා තිනවා. දේවරුවට මිනිස්සුන්ට කාණු පල්වල් වල කුණු වෙච්ච මඩ දමලා ගන්නවා. හැන්දෑවරුවට ඒකලි ඔක්කොමලා ඉන්නේ වීමත්ව බොහොම සනකෙලි වාතාවරණයක හැන්දෑවරුවට සමහරලාට මේ කුකුල් සායම් ගහනවා. ඒක දවස් දෙක තුනක් යනවා. අපි හිටියේ වෙලාවේදී රජගහනුවර ඉතින් එතන ඒ හෝටලේ කරපු මහත්තයා හොඳ බ්‍රාහ්මණ මිනිස්සෙක්, පඬිත මිනිස්සෙක්. තාකි අද දවසේ එළියට යන්න එපා ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරලා ඇතුළටලා ඉන්නේ. ඉතින් ඒ තියෙද්දි මට බලන්න ඕන නිසා පැවිද්දෙක් වශයෙන් මම ගියා එළියට. ඉතින් වීගේ පාළුයි. නමුත් එක පාරටම වාහන වගේක් එන්න පටන් ගත්තා කෑ ගහගෙන එතන අපි හිටපු කඩේ මුදලාලි කව ජාට කඩේට ඇවිල්ලා දොර වහගත්තා. ඉතින් ඒක පහු වුණා ඊට පස්සේ ආපහු එන ගමනේ ළමයි වගේක් ඉඳගෙන ගෝණි දාලා අර කානුවල තියෙන වතුර අරගෙන ගෝණිලින් ගහනවා. ඉතින් ගහන්න මට හදනකොට මේ යන ගහනගේ මහත්යා සිංහ මේ සිංහල එක්කෙනෙක් හින්දි භාෂාවෙන් කතා කරලා සාමි කෙනෙක් ගහන්න එපා කියනවා. ඒවට විසිකරා එකක් මයික් කකුල ඇවිද වැදුනා. ඊට පස්සේ එනකොට පොඩි ගෑල්ලමයි දෙන්නේ කුණු කුණු ඒ කුණු වතුර පොවගෙන මේ මේ ප්ලාස්ටික් කෑන් දෙකකට ගහන්න බලාගෙන. ඒක ගහනවා තා පොඩ්ඩෙන් ගහනවා එතකොට අපිත් එක්ක හිටපු මහත්තයෙක් කී දෙනා ෆොටෝ ගන්න වගේ හැදුවා එතකොට ලැජ්ජා වුණා ඇත්තකට එහෙම නැත්නම් ඒ උත්සවය අදක් තියෙනවා මේ කියන අටුවාවේ සඳහන් කරලා තියෙන මේ සුමානයක් උත්සව කියලා තියෙනවා නරක වචන පාවිච්චි කරනවලු මඩ ජරාව ඇඟේ ගාගෙන වීජවල ඉන්න අයට එළියට බහිඳ දෙන්නේ ඒ මේ හා සමාන උත්සවයක් තියෙනවා බුරුමේ හරියට අවුරුදු දවස්වල අපේ තියෙන සංක්‍රාන්ති වේලාවට වෝටර් ෆෙස්ටිවල් කියලා කියන්නේ ඕනම කෙනෙකුට වතුර ගන්න පුළුවන්. සිවුරක් අඳගත්ත කෙනෙකුට සහ හමුදා යුනිෆෝම් එකක් අඳගත් අය විතරයි මේ බේරන්නේ. ඉතින් එදාට එක එක දෙපාර්තමේන්තු වලින් පාරයින පැවිලියන් හදලා වතුර පොම්ප ගෙනාගෙන වාලයන් අයට වතුර විදින එක තමයි කරන්නේ. ඉතින් සමහර වෙලාවට ඒක විවෘතකරනද ඒ මේ අවුරුදු දවසේ ඒ පැවිදි වෙන කිව්ත්තකරන ඒ දෙපාර්තමේන්තුවේ ලොක්කෝ එනවා. ලොක්කෝ ආවම ලොක්කා එන්නේ ඔක්කොම හමුදාවේ කට්ටිය ඉන්නේ ලොක්කෝ එන්නේ යුනිෆෝම් එක ගන්න. ඒ නෝන මහත්තයට වතුරක්. වාඩි කරවලා ස්ටේජ් එක උඩ තියාන වතුරක් කරනවා. ඒක නම් පිරිසිදු වතුර. නමුත් කන් වලට යනවා හරි අමාරුයි. ඒ ලංකාවේ එහෙම කන්නේ නැහැ අපි දන්න විදිහට මෙන්න මේ වගේ නීච නක්හත්ත කියලා නීච නැකතක් ඇවිල්ලා දවස් 7ක් යෙදිලා ඉන්නකොට භික්ෂුන් වහන්සේලාට පින්න පාත යන්න බැරි වෙලා තියෙනවා. මොකද ඒ වෙලාවේ තමයි මේගොල්ලෝ මේ මේ සැනකෙලි පවත්තන්නේ. ඒ නිසා මේ ශ්‍රද්ධාවන්ත මිනිස්සුયો පුළු පුළුවන් තරමේ සම්මාදන් එකතු කරලා බඩු බාහිර ආදී ගිහිලා දීලා සවත්නොර ජේතවනාරාමයේදීම සංඝයා වහන්සේලාට එළියට බහින්න නැතුව ඇතුළේ පිටිපාගේ සකස් කරලා දීලා තියෙනවා. ඉතින් දවස් 7ක ඒ වගේ හිර වෙලා ඉඳලා ඉවර වෙච්ච දවසේ ඒ සවැත්නුවර හිටපු සද්ධාවන්ත මිනිස්සු ඔක්කොට බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේට විශාල දානයක් සකස් කරලා දීලා කියලා තියෙනවා මේ දවස් හතේ වහන්සලාට වෙච්ච වේස ගැන අපිට කරදර කනගාටුයි නමුත් අපිත් ඒකෙන් එළියට බැස්සේ නැහැ ඒ ඒ තියෙන වාතාවරණය ඒ තරම්ම ඒක සමහර වෙලාවට ටිකක් මේ ඡන්ද පරිසරය අපි ඉන්දියාවේදී මම ඉන්න දවසේදී අපිත් එක්ක මගේ සංචාරය කරපු තව කණ්ඩායම් දෙකක් හිටියා. ඒ කණ්ඩායම් දෙකේ තිබුණා මම දැක්කා විශාල වීදුරු වලින් හදව බස්. ඒගොල්ලෝ පාත බහැලා තියෙනවා වීදුරු සේරම කඩලා තියෙනවා. වින්ස්ක්‍රීන් ඔක්කොම කඩලා තිබුණා. බීල නටලා ඉදිරිපත් වෙනවා වාහනේ යන්න දෙන්නේ යන්න ගත්තොත් ගල් ගහනවා අතේ තියෙන කෝටු කෝටු වලින් ගහනවා. ඒ තරම් මේ දවසේ හැසිරීම ඒ වගේ. ඒකට පොතේ සඳහන් කරන්නේ නීච නැකතක් කියලා. ඒ නැකත නීචයි ඒක නිසා ශ්‍රද්ධා බුද්ධියන්ට අපලයි. අනික් අයට වෙලාව ඇවිල්ලා තියෙන වෙලාව. ඉතින් මේකෙදී ඒ වීදි වැටගත් නැත්නම් වීදියේට ශ්‍රද්ධාවන්ත මිනිස්සු සරුවචන් වහන්සේට ඒ අනික් අයගේ ඡන්ද පරසකම් ගැන කනගාටු ප්‍රකාශ කරලා අපිත් හිටියේ ස්වාමීන් වහන්සේ ගෙවල් ඇතුළටලා පාට බැස්සේ නැහැ කියනකොට සරුවචන් වහන්සේ කියනවා ඒ බාල දුම්මේදී නෝ දුම්මේද කියලා කියන්නේ ඥානයක් නැති අන්ධ බාල ජනතාව ප්‍රමාදයේ යෙදෙන්න වෙලාව බලපලා ඉන්නවා. ප්‍රමාදමන යුද්ධන්ති බාලා දුම්මේදී නෝ ජන. මහා ජනතාවෙන් ගාක් වෙලාවට බාල ජනතාව ඒ වගේ මදයට සහ ප්‍රමාදයට අවස්ථා බලමින් ඉන්නවා. නමුත් අප්‍රමාදංච මේ දාවේ ධනං සෙට්ටංව රක්කති. ඒ වෙනුවට මේ දහවී කියන සහජ ඥානවන්තයා, උප්පත්ති ඥානවන්තයා ප්‍රමාදයේ වෙනුවට අප්‍රමාදය විශාල බූදලයක් වාගේ වටිනා ධනයක් වාගේ ඒගොල්ලෝ ඒක රැකගන්න. ඒ නිසා ඒගොල්ලෝ බලනවා අවස්ථාවක් ලැබෙනකම් තමන්ගේ අප්‍රමාද කටයුත්තේ යෙදලා බණ භාවනා කරන්න. ඒ උප්පත්තියම පිං ඇතියැත්තෝ එහෙම නැත්නම් හොඳ කල්යාණ මිත්‍ර සේවනයක් ලැබිච්චැත්තෝ නැතියැත්තෝ මේ වගේ ඉතින් අර කාටත් කරදර කරමින් නීච නැකතෙන් ප්‍රයෝජන ගනිමින් ප්‍රමාදී යෙද. ඒක බුරුමේ ඉන්නකොට දකින්න තියෙන ක්‍රමේ තමයි දකින්න පුළුවන් මේ මේ මේ වචනේ ක්‍රියාත්මක වෙන තැන තමයි ඒ water festival ඒ ජල ක්‍රීඩා උත්සව තියෙන දවස් වලට පිරිසක් කල්ැතුව නිවාඩු දාලා වාහන අරගෙන වතුර අරගෙන ඒ පාරට බහිනවා එන එන කට්ටියට වතුර ගහනවා. ඒ දවස් වලටම පිරිසක් භාවනා මධ්‍යස්ථාන වල කියලා తాවකාලික පැවිදි වෙනවා. ඒ නිසා බුරුම රටේ පන්සලක වැඩිම తాවකාලික පැවිද්දන් ඉන්න දවස් ටික තමයි ඔය වෝටර් ෆෙස්ටිවල් තියෙන දවස්වල. ඒ වගේම රජේ නිවාඩු දෙන්න නිසා ඒ භාවනාවට ප්‍රමා වෙන ඇත්තෝ විශාල වශයෙන් ඒ දවස්වලට අරණි සීනාසොන්ට යනවා. මේ වගේ ශාලාවක් තිබ්බොත් 100කට වැඩි ඒකේ පැදුරියා ගන්න විතර ඉඳ විතරයි තියෙන්නේ 100ක් විතර භාවනාව. එළියේ පාර දිහා බැලුවොත් සම්පූර්ණ සැනකෙලි. ඉතින් ඒක හොඳට පැහැදිලි වෙනවා අර භාවනාවට අප්‍රමාදයට විවිකයේ වෙලා හොයන ඇත්තෝ අර වෙලාවේදී කල්ැතුව සැලසුම් කරගෙන භාවනා මධ්‍යස්ථාන කියලා බලන භාවනා කරන අතර ඒ සැනකෙලියේ නීච නැකතෙන් ප්‍රමාදයට මදයට වැඩ කරන්න කැමති ඇත්තෝ ඒ පැත්තට නිසා රට ඒ වෙලාවට බලනකොට මෙන්න මේ විදිහේ දෙපැත්තකට වැඩි පිරිසක් නීච නැකතේ හැටියට මදේර ප්‍රමාදයට යොද වෙන අතර සුළු පිරිසක් ඒ හම්බෙන ස්පාසුවේ ගිහිලා භාවනා කරනවා. ඉතින් ඒක ਸਰවචනාංශේ සල් බුදු හැට පේන හැටි තමයි මේ ගාථාවෙන් කියන්නේ. දෙලෝ වැඩ දන්නා දන්නේ නැති බාල අන්ධ බාල ජනතාව හැම වෙලාවෙම ප්‍රමාදං අනුයුද්ධಂತಿ මදේට ප්‍රමාදයට හේතු වෙන දේවල් සැනකෙලි වශයෙන් එහෙම නැත්නම් සංభాෂණ වශයෙන් ඒ වගේ දෙයකට බැලි බලනවා ඒක පොහසත්කමක් කියලා. එතන ඒක මේ ජීවිතේ ළඟා කරගත යුතු වටිනාදයක් විතර සලකනවා. යම් මේ කිසි කෙනෙක් උපත්යෙන් පින්වන්තයි නම් එයා මේ අප්‍රමාදය අපිට පිට ලොකුම ලොකු දායාදේ වශයෙන් ධනංසෙට්ටං ශ්‍රේෂ්ඨ වූ ධනයක් වශයෙන් සලකලා බණ භවනා කරනවා. ඉතින් මේ දෙකොල්ල කවදාත් එකිනෙකාට හම්බ වෙන්නේ අර බණ බණ භාවනාවට යෙදෙන විවේකීව ගත කරන පිළිස් සම්පූර්ණ වෙනත් ස්ථානයකට යන්නේ. ඉතින් ගියාම අර නීචනකයෙන් ප්‍රයෝජන අරගෙන මදේට ප්‍රමාදයට යන ඇත්තෝ සම්පූර්ණ වෙනස් පැත්තකට යන්නේ. ඒ දෙකොල්ල අතර sannivedanaya වෙන්නේ නැහැ. ඒක තමයි ලෝක ස්වභාවය. එකම ලෝකේ එකම එකපත්පත බෙදාන කෑවට එක පැද්දේ බුද්ධියගෙන හිටියට සමහර ඇත්තෝ විවේකයට අප්‍රමාදයට එනවා සමහරත් ප්‍රමාදයට. ඉතින් ඒක එක සංසාරයක් ගත්තොත් එක්කෙනෙක්ගේ ඒ සංසාරේ මුල් යුගයේ බුද්ධ ධම්ම සංඝ කියන අධියුතු ත්‍රිවිධ වස්තුන් ත්‍රිවිධ අධියුතු සද්දේ වස්තුන් දකින්න ඉස්සර වෙලා හැම කෙනාම ජීවිතේ පෝසත්කම ළඟා කරගත යුතු දේ එහෙම නැත්නම් නාඹුකාරකමක් විදිහට කතා කරන්නේ කොච්චර ප්‍රමාදයේ යෙදුනද කියන එක තමයි. දවසක ඒක වෙනස් වෙනවා. දවසක වෙනස් වෙලා තේරුම් ගන්නවා මේ ලෝකයේ කාය විවේක, චිත්ත විවේක, උපදී විවේක කියලා විවේක සම්පatti තුනක් තියෙනවා. ඒ විවේක සම්පatti තමයි විවේක සම්පatti ලබන කෙනා පමණයි ජීවත් වෙනවා කියන්නේ. අනිකොල්ල ජීවත් වීම සඳහා සැලසුම් කරනවා. අනාතන සැලසුමක ඉන්න මිසක කවදාකවත් ජීවත් වෙන්න වෙන්නේ ඉතින් ඒ ඇත්තෝ විවේකය නැත්නම් ප්‍රීති සුඛය හොයන්නේ සනකෙල්ල. ඒගොල්ල ප්‍රීති සුඛය හොයන්න ගොඩාක් රූප විවිධාකාර බහුරූපෝලන් තියෙන විවිධාකාර ශබ්ද තියෙන විවිධ ගඳ සුවඳ තියෙන විවිධ රසමසවුල තියෙන විවිධ සුඛෝපභෝගී යාන වාහන තියෙන ඒ වගේම හිතට ඕන ඕන දේවල් හිතන්න පුළුවන් තැනකට ගියාම හිතනවා මේක තමයි මේ ලෝකේ තියෙන යමක් කමක් ඇති කෙනෙකුට හම්බෙලා තියෙන ප්‍රියේකේ සහ ප්‍රීතිසුඛේ කියලා. නමුත් සරුවචනාංශය සඳහන් කරනවා ඒ වෙනුවට තව සමහරක් අරණ්‍යයකට ගිහිල්ලා හෝ ගහක් මුල වාඩි වෙලා හෝ නැත්නම් මේ වගේ විවිකාකාරයකට ගිහිල්ලා රූප පේනවට ඇස් දෙක වහගෙන ශබ්ද නැති තැනකට ගිහිල්ලා නාසයේට ගඳ සහ දිවට රස මතින් එවුවා අවසන් නැතුව කය එක විදියට තැම්පත් කරලා චේතනාපූර්වක කය හසුරන්නේ නැතුව තැම්පත් වීමෙන් සීලක පිළිතලා යම් වෙලාවක නීවරණ ධර්ම තුරු කරාට පස්සේ යත්තන් හම් වෙනවා ප්‍රීති සුඛයක්. ඒකට කියනවා විවේකජම් ප්‍රීති සුඛං කියලා. විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛය ඒක අර සනකෙලිය වල ලබන ප්‍රීති සුඛයත් එක්ක බලනකොට සැනකෙළි වල ප්‍රීති සුඛයට කියන්නේ ආමිෂ සුඛය කියලා ද්‍රව්‍ය වස්තු මත ආමිෂ මත රඳාපවතින ඇහැ කන දිවනාසය මත නමුත් මේ බණ භාවනා කරනකොට චිත්ත විවේකයක් ලබා ගන්න කෙනා ඒ වගේ දසදහස් ගුණයක් වැඩි වූ ඒ නිර්ආමිෂ සුඛයක් ලබනවා අස්වාගෙන නිස්සද්දව ගන්ධ රස පහස විඳින්න නැතුව අරමුණට හිත නිමක් වෙනවා ඉතින් මේ දෙක ආමිෂ සුඛේ සහ නිර්ආමිෂ සුඛේ දෙක දිහා ਸਰවඥාසේ දකින්නේ කෙනෙකුගේ හොඳට වැඩ කරන ඇස් දෙකක් තියෙන කෙනෙක් වගේ. ආමිෂ සැපේ විතරක්ම කල්පනා කළා නිර්ආමිෂ සැකේ ගැන සැපය ගැන නොතක කටයුතු කරන එක නා එක ස්පොට් එක කියලා කියනවා. ඒක චක්කෝ කියලා සඳහන් කරනවා. එයාටත් පේනවා නමුත් ඒකේ ගැඹුර පේන්නේ. ඒක හැක් වහලා බලනකොට කාටවත් ගැඹුර පේන්නේ තනි තලයට තමයි පේන්නේ. ඇස් දෙකක් වෙනකොට තමයි වස්තුන් අතර ත්‍රිමාන රූපයක් දක්ව ගන්න පුළුවන් ශක්තිය තියෙන්නේ. ඉතින් මේ දෙකේ ගැළපුමාවට පස්සේ තමයි කෙනෙකුට සාධාරණ සාධාරණ ධර්ම අධර්ම හරි වැරදි තේරෙන්නේ. ඒ මොකද ඔය නිර්ාමිෂ සැපය, ඒ නිර්ාමිෂ සුඛය ලබන්නට සීලයක් අනිවාර්ය වෙනවා. සීලයක් නැතුව කවදාකවත් ඒකට යන්න බෑ. ඒ නිසා නිර්ආමිෂ සුඛේ දන්න කෙනා දන්නවා නිර්ආමිෂ සුඛයට ගියාම වියදම් අධික වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මොකක්වත් නැහැ නොමිලි ලැබේ. ඒ මුදල් හරි වියදම් කරලා අපි ලබන රූප බලලා, ශබ්ද අහලා, ගන්ධ රස පහස ලබලා එන ඒ සැපය හැමදාම රණ්ඩුවකින් දිනා ගන්න ඕනේ. නොමිලේ ලැබෙන්නේම නැහැ. ඒ සඳහා සාධාරණව අසාධාරණව ව්‍යාපාරයක් කරන්න ඕනේ. ව්‍යාපාර කරනකොට අනිවාර්යයෙන්ම වැඩියෙන් ලබන එකන නොලබන කෙනාගේ ඊර්ෂ්‍යාවට ලක් වෙනවා. ඒ වගේම වැඩියෙන් ලබන කෙනාට ඉන්දෙන්ද අනිකයි තලාව බා සිටීමේ අධිකාරී ශක්තියක් ලැබෙනවා. ඒ නිසා ඒ පුද්ගලට ටික වේලාවක් යනකොට තමන්ගේ සාධාරණයේ පොදු සාධාරණෙන් ඈත් වෙලා ඒ පුද්ගලයා අත්නොමතික වැඩවලට යනවා. නමුත් මේ නිරාමිස සැපේ ලබන්න ලබන්න මේ පුද්ගලයා යන්නේ නිතරම ජයකට. ඒක ඒක ඒ ලැබුවයි කියලා කිසි කෙනෙකුට හිංසාවක් වෙන්නේත් නැහැ. කිසි කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්නත් බෑ. ඊර්ෂ්‍යාවට ලක් වෙන්නේත් නැහැ. ඒකට එන්නේ සෙනගක් නැහැ. ඔක්කොම යන්නේ සෙනග ආමිෂ සුඛේට. එතන රණ්ඩුව. එතන හැමදාම ඊර්ෂ්‍යාව, ක්‍රෝධේ, මානය, කේලම, හිස් වචනේ, පරුෂ වචනේ පිළිලා. මේ නිරාමයේ සුඛේ මොකක්ද? ඉතින් ශරීරාමස සුඛේ දන්න කෙනා දන්නවා ඒක ලැබෙන්නේ අනිවාර්යම සාධාරණ පැත්තකින්. එහෙම නැත්නම් ලෝකපාලක ධර්ම වලට යට වෙලයි. ඒ නිසා ඒ පුදුරට ලෝකේ හොඳ නරක පේනවා. ඒ මනසට එලොමෙලෝ දෙකම පේනවා. ඒ නිර්ආමිෂ සුඛේ ලැබපෙකන දන ගන්නවා ආමිෂ සුඛේ ලබන්න ගියාම සීමා ඉක්මවලා වීතික්‍රමණය කරලා අතික්‍රාන්ත විදියට එහෙම නැත්නම් උල්ලංඝනය සිද්ධ වෙලා සමහර විලාකට මේ ලෝකේ සැප වින්දට පරලෝකයට හානි කර ගන්න පුළුවන්. මේ මොහොතේ සැප වින්දට අනාගතයට කරදර වෙන්න පුළුවන්. මේ මොහොතේ Taman සැප වින්දට ඒක අනුන්ගේ සැපතට බාධාවක් වෙන්න පුළුවන්. බයක් වෙන්න පුළුවන්. නම් නිරාමේෂ සැපෙන් කවදාකවත් කොච්චර අතිරේක වශයෙන් අති රික්ත වශයෙන් වින්දත් කවදාක කාටවත් හානියක් වෙන්නේ නැහැ. ඒ වගේම කවදාකවත් මත්තට හානියක් වෙන්නේ නැහැ. පරලෝකයක් තියෙනවා නම් කර්මශා කර්මඵලයක් තියෙනවා නම් හානි වෙන්නේ නැහැ. එන්නේ මේ දර්ශණයට කෙනෙකුට ඇති වුණාට පස්සේ තමයි ඒ මනුස්සයාට සදාචාර ආචාර විද්‍යා සහිත ජීවිතයක් ගත කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි එක හැම බල්ලයි මේ තීන්දුව කරන්නේ. ඒක හැම වෙලාවටම Tamanට වැඩි ඡන්දයක් දෙන අසාධාරණ තීන්දුව. ඒ නිසා දරුවචනාංශ මේ ඇස් දෙකම පාදාගත්තොත් ඒ පාදාගත් අයට විතරයි සාධුවත්න දේශිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඇස් දෙක නැති කෙනාට කොහොමඩක්වත් නෛර්යානික සී සද්ධර්මයක් වගේ ගැඹුරකට යන්න බෑ. ඉතින් මේකෙන් අදහස් කරන්නේ නරකයි මේ බුදුහාමුදුර මේ ලෝකෙට පහළ වුණේ මේ ඇස් දෙක පාදලා දෙන්නේ කියලා එහෙම කියන එක වැරදි. ඒ මොකද හේතුව සර්වඥාන්සේ ලෝකෙ පහළ වෙලා සද්ධර්මයේ දේශනා කරන්න ඉස්සලත් මේ ඇස් දෙකම ඇරිච්චත් වෙයි කියන්නේ. ආමිෂ සැපයක් විඳලා, නිදාමිෂ සැපයක් විඳලා, මනුෂ්‍යයන්ගේ ගරුබුමල් ලැබගෙන ආචාර්ය මට්ටම් වලටපත් වෙලා ඊට පැත්ත හිටව බව සර්වචනාසේ බුදු වෙන ඉස්සලා සිපා සිද්ධාර්ථ කුමාරෝත්පත්ති කාලයේදී අසිත තාපසයා ඇවිල්ලා ගිය බවක් මාලිගාවට සඳහන් වෙනවා. එතකොට යා මේ නිර්ාමිත සප්පේ ගැන හොඳටම අයිතිවාසිකමක් තිබුණ කෙනෙක්. ආලාරකාරාම උද්දකාරාම පුත්‍ර ආදී ගීගිය අතහැරලා ගිහිල්ලා අසු කරපු ඒ අත්තක් තිබුණා. මේ රූප ලෝක නැත්නම් රූප ධ්‍යාන අරූප ධ්‍යාන තිබුණා. ඒත් මේක දැනගෙන හිටියා. ඒ නිසා සර්වචනාංශයේ ධර්මය ගැළපෙන්නේ එහෙම නැත්නම් හදන්න තරම් වාතාවරණයක් පසුබිමක් ගෙපලක් කැපෙන්නේ මේ දෙක තේරුම් ගන්න අයට පමණයි. ආමිෂ සුඛ, නිර්ආමිෂ සුඛ කියන දෙක තේරුම් ගත්ත කෙනෙකුට පමණයි ඉදිරි ගමනක් වශයෙන් තමයි මේ ධර්මය නෛර්යානික ශ්‍රී සද්ධර්මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි මේවා බුද්ධ කාට පෙරාතෝ ඉඳන් තිබුණයි කියලා පුංචි කළ සලකලා බෑ. අපි මේක ඉදිරි ගමනට මූලික සුදුසුකමක් විදිහට නිතරම ඇති කරගන්න ඕනේ. ඇති කරගත්තත් බෞද්ධයාට සතුටු වෙන්න බෑ. මොකද ඊට පස්සේ තමයි නියම විපස්සනාව නැත්තම් සර්වඥාන්සේ විසින් දීච්ච සුවිශේෂී කොටස් සඳහා පෙර ගමන පෙර දක්ම ඇති වෙන්නේ මේ දෙකෙන් පස්සේ. නමුත් මේ දෙක පවා තේරුම් ගැනීමේදී තියෙන සාර දුර්වලකමක් අපේ. මොකද අපි බලන්නේ අපිට පමණක් සාධාරණ වූ ඇහැකි. ඒ නිසා අපි බොහෝ විට සාධාරණ කියලා හිතන්නේ Tamange <clears throat> වාසියට. නිසා පොදු ආචාර ධර්ම පද්ධතිය එතන පොදු සදාචාරය ගැන කතා කරන්න ගියාම අපි අතර වාදපත් වෙනවා. ඒ නිසා ඔය දැනට බුද්ධාගමේ ආශ්‍යා කරේ බුද්ධාගමත් පටිරේ තියෙන තියුණු විද්‍යාව ගැන කටයුතු කරන විද්‍යාඥයින් අතර අවුරුදු 20 ගානක විතර දැන් ඒ දෙබසක් එහෙම නැත්නම් සුවද සාකච්ඡා යනවා ඒකදී ප්‍රධාන වශයෙන්ම ඔය දලයි ලාමතුමා තමයි නායකත්වයක් දීලා කටයුතු කරන්නේ කරුණාව කියන මූල ධර්මය ඉදිරිපත් කරගෙන එයා කියන්නේ මුළු මගේ සම්පූර්ණ ප්‍රයත්නයේදී මම උත්සාහ කරන්නේ මේ secular ethics ලෞකික සදාචාරය පමණයි මම මේ සැලසුම් කරන්නේ මම බුද්ධ ආගම නියෝජනය කරන්නේ ඒක මගේ පුද්ගලික වැඩක් මම මේ සම්මාන්තරණ දෙන්නේ ඒ secular ethics ගැන විතරයි ලෞකික වූ සදාචාරය ගැන ඒකේ තරම්ම බරපතලයි මොකද ඇමරිකන් කාර්යය දකින ඒ සදාචාරය ලංකාවට ගලපෙන්නේ. ලංකාව දකින සදාචාරය ඇමරිකාවට ගලපෙන්නේ. ඒ අනුව අපි සදාචාරය කියලා වර්ණගන්නේ අපි දන්න පටුත්වයේ තුලින් බලන දැක්ම. නමුත් නිර්ාමිෂ සුඛය ගැන අත්දැකීමක් තියෙන කෙනෙක් තියෙනවා නම් එහෙම නැත්නම් නීවරණයන්ගෙන් තොර හිතක් අත්දකලා ඒකෙන් ලැබෙන ප්‍රීතිය සහ සුඛය විවේකජං උපීති සුඛං කියන එක අත්දැකනනම් ඒක වෙන්න පුළුවන් මේ සෙකියුලටික්ස් වල එහෙම නැත්නම් ලෞකික සදාචාරයේ ආදනම වශයෙන්. ඒක නැතුව ගන්න හැම තීන්දුවක්ම මතක තියාගන්න අලුත් ප්‍රශ්න රාශියක් ඇති කරගන්න. ඒසයි ගුරුමෙදී ඒ බණ උගන්න පියේ ස්වාමීන් වහන්සේ කියන්නේ අඩු ගානේ රටක විනිශ්චයක් පිළිබඳව යාදෙන විනිශ්චයක් පිළිබඳව බලාපොරොත්තුවක් තියෙනවා නම් හැම නඩුකාරයෙකුම ධ්‍යානලාභියෙක් වෙන්න ඕනේ කියලා. ඒ වගේම තේරෙන්න ඕනේ මේ ලෝකේ අපි මේ දෙන නඩු තීන්දුව වලින් තමනුත් තීන්දුව වෙන්නේ නැති වෙන විදිහට මිනිස්සුන්ට යාදෙන තීන්දුවක් එන්න නම් ඒ මිනිස්සුන්ට මේ සදාචාරයේ මේ ලෞකික දේවල් එහෙම නැත්නම් මේ ආමිෂය එහෙම නැත්නම් මේ කටබඩ පුරවන ආර්ථිකයේ ඉඳගෙන දෙන තීන්දුව කවම කවදාකවත් යාදෙන විනිශ්චයක් වෙන්නේ නැහැ. ඒක යහපැත්ත දකින්න මේ මිනිස්සු අනිරාමිෂ සුඛයට යොමු කරවන්න ආධ්‍යාත්මයකට යොමු කරවන්න එහෙම නැත්නම් ආගමකට යොමු කරවන්න තරම් හැඟීමක් විනිශ්චයකාරවන්ට නැත්නම් ඒ විනිශ්චයන්ගේ බල්ලෙකුට කපන්නේ නමුත් මම හිතනවා විනිශ්චයකාරයෙක් වෙන්න ධ්‍යාන නොතිබීම සුදුසුකමක් වෙන්න ඕන ඇති කියලා අදනවා ඒ තරමටම මේ විශේෂ මේ මේ වෘත්තීය මේ වශයෙන් කෙලෙසිලා තියෙනවා ඉතින් අපි මේවා නිදර්ශන වශයෙන් ඉදිරිපත් කරලා අපිට මේ සමාජ සංශෝධනයේ අවශ්‍යතාවයක් නිසා නෙවෙයි මොකද මම මේ පෙන්වන්න හදන්නේ එක්කෙනෙක් එක්කෙනෙක් වශයෙන් තම තමන්ගේ බයලජ්‍ය දෙක තම තමන්ගේ ඉන්ද්‍රිය සංවරය තම තමන්ගේ සීල ඉදිරිපත් කරගත්තොත් අපි හිතන්නේ බැලු බැලමට පේන්නේ ඒක මහා ආත්මාර්ථකාමී වැඩක් විදියට. Taman සිල් අරගෙන පැත්තකට වෙච්චාම අඩු ගානේ ඕනේ බෞද්ධෙක් ලංකාවේ වුණත් වාද කරાવી දන් දෙන එක වඩා දන් දෙන එක වඩා සමාජශීලී අනුන්ට හිතසුව සැලසෙනවා සිල් දකින්න එක ආත්මార్థකාමී කියලා. ඒ තරමට මේ පහුගිය අවුරුදු 10 ඇතුළත බුද්ධ ආගමේ අපි පටලවාගෙන තියෙන්නේ. පැටලෙන්න හේතුව ඒ සිල් ලක්ෂණ දන් දෙන්නේ මොකටද? සිල් ලක්ෂණ මොකටද? සමාධි වඩන්නේ මොකටද කියන එක ප්‍රයෝජනේ සලකලා කිරීම අපිට අමතක වෙලා අපි මේක චාරිත්‍රාක් කරගෙන. අපි මේක ආගමක් කරගෙන. අපි මේක බූරුවගේ පිටේ පටවපු හකුරු ගොඩක් කරගෙන. ගෙනියන්නේ මොනවද කියලා රස දන්නේ නැහැ. කොන්දේ බර තියෙනවා. ඉතින් අදපන් වයෝ කියලා අදිනක විතරයි කරන්නේ. මොකද සරුවත්න දේශනාවේ කිසිම දෙයක් ප්‍රයෝජනේ සලකන්නේ නැති. ඒක නිසා තමන් තමන්ගේ බයලජ්ජා රකින්න එක සදාචාරය කියලා, ඉරියොතප් කියලා. ඒ බයලජ්ජ දෙක පදනම් කරගෙන සීලයක පිළිපදින එක සීලක පිටත් ඉස්සලා කියන උපදේශය ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගන්න. ඉන්ද්‍රිය සංවරයෙන් පස්සේ සීලක පිටනේ කියලා කියන්නේ ඒ ආත්මార్థකාමී වැඩක් කියලා බොහෝ දෙනා ඒකට උසුළු විසුළු කරනවා. නමුත් කරන කෙනා දන්නවා ඒක තියෙන බරසාරකම. ඒ වගේම සමාජයක ඉන්න එක එක පුද්ගලයා තනි තනි මිනිහා මේ සීලය පිළිබඳව Tamanට වග වෙනවා නම් එන ඒ සමාජය ගැන ආයේ මේ ලෞකික සදාචාරයක් ගැන කතා කරන්න දෙයක් නැහැ. වැඩි දෙනෙක් ඒ ඒ පදනමට ආවනම් සමහරක් ඉතින් ඒ අර සිල්ලුතුන්ගේ දක්වන මේ නොසලෙන ගති නිසා ඒක නෝන්ජල්කමකට සලකගෙන අයුතු ප්‍රයෝජන ගන්න පිරිසක් ඉන්නවා. ඒක සිල් දැක්කත් නැත්නම් කොහොමදක් කියනවා. ඒක කර්මේශා කර්මානුරූප සිද්ධ වෙයි. නමුත් සමාජයක පවුලක ඉස්කෝලේක වැඩ කන්තෝරුවක නැත්නම් අරණ්‍ය සීනාසනයක කොතනහරි පුංචි පද්ධතියක මූලික ශිරු දිනාගේ දැක්ම සදාචාරයට වැටුණා නම් එහෙම නැත්නම් අපි කියනවා ඉන්දිය සංවරයට වැටුණා නම් සීලයට වැටුණා නම් එතන ජීවත් වෙන හැම කෙනාටම තේරෙන්නේ නෑ දැපිටක් වගේ. කවදාක සැකයක් පහළ වෙන්නේ කවදාකවත් මේ ප්‍රශ්නයක් ආපුවාම පිට කෙනෙක් විදිහට සලකන්න හිතෙන්නේ ප්‍රශ්න විසඳන්න ඕනේ නමුත් පවුල කෙනෙක්ගේ ප්‍රශ්නයක් වගේ තමයි ගැලපෙන්නේ. එතකොට මේ ප්‍රශ්නේ කරන එක නෙවෙයි ඇති කරපිටන නෙවෙයි අනිත්‍යකටත් එක ප්‍රශ්නයක් වෙලා සියලු දෙනා සාමූහික උත්තර දෙන්න හදන නිසා එක්කෙනෙක් ඉල්ලලා මරන්න යන්නේ. එක්කෙනෙකුට පව්කාරයෙකුට කියලා ගල් ගහන්න යන්නෙත් නැහැ. ගල් ගහන්න බෑ මොකද අපේ එකක්. ආන ඒ විදිහට මේ පුංචි පුංචි පවුල් සංස්ථා වශයෙන් කන්තෝරු මණ්ඩල වශයෙන් ඒ හැදෙනකොට මිනිස්සුන්ට තියෙන අර අසහනය කියන එක මානසික ආතතිය කියන එක එන්නේ අපි නෑදෑපිටක් අතට ගියා වගේ අපට වැටෙන්නේ කොහේ ගියත් තියෙන දුකක් අරගෙන කියන්න පුළුවන් ඒ වගේම ඒ කෙනෙක් වුණත් ඒක වර්ධියට පාවිච්චි කරන්න යන්නේ නෑ ඒ වගේම අරසාවක් වැටෙනවා ඉතින් මෙවුවා බුදුහාමුදුර ඇති කරපු දේවල් නෙමෙයි මොන චිත්ත නියාම ධර්ම අනුව වැඩ කරන්නේ ඉතින් අර බාල දුම්මේ දිනෝ කියන විදිහේ උප්පත්ති මෝඩ බාල අඳ බාල ජනතාව මේක හිතන්නේ නෝන්ජල්කමක් කියලා අවස්ථාවාදීව පතුම් මැරීම, හොරකම් කිරීම, කාමීත්‍යාචාරයේ බොරු කියලා මිසචන පරිසචන පාවිච්චි කිරීම මේගොල්ලෝ හිතන සෙල්ලක්කාරකමක් කියලා. ඉතින් මේ සෙල්ලක්කාරකමේ යනකොට සීමාව වැඩ කඩලුව ඇත්තම තේරෙන්නේ. ගිල්ල අන්තිම කවදාරි මෙන්න මේ කරපු දෙල්ලන් අනිත් පැත්ත හරවන්න කිය දවසේ අන්න තේරෙනවා. මම අවුරුදු 26 යනකම් සෙල්ලක්කාරකම් කරා. විෂයන්ලා 36 වෙනකන් අවුරුදු 10ක් උත්සාහ කරා. මේක අනිත් පැත්ත උත්සාහ කරනවා. අනිත් පැත්ත කියන්නේ කොට උරේ කන පිට දාන්න උත්සාහ කරා. අනේ ඉදාට තේරෙනවා අර කාලේ කරපු දේවල් නිසා ඒ දේවල් වල තියෙන බරසාරකම අනිත් පැත්ත හරවන්න කී දවසේ තමයි තේරෙන්නේ. ඒ මේකෙදී මට හිතගත්තු සිද්ධියක් මතකයි කියන්න මතක් කරන මේ වෙලාවේදී ඔය පුළුවන් කාර්කමකට මේවා කරාට ඔකේ දෙල්ලම තේරෙන්නේ Tamanට බොක්කෙම්ම එහෙම නැත්නම් හැංගෙම්ම ඇවිල්ලා මම මේක නතර කරන්න ඕන නැත්නම් මම අනිත් පැත්ත හරින්න ඕන කියපු දවසේ තමයි ඒකේ <clears throat> ගැම්ම තේරෙන්නේ ඒ දවස්වල මතක ඇති වයසක අයට හැම වෙසක් එකටම වගේ අඟුලිමාල කියලා චිත්‍රපටයක් ගෙනල්ලා පෙන්නවා මේ ඉන්දියාවේ ගෙන්න එක සිංහල ශබ්ද කවලා ඒකෙදි අඟුලිමාල ඒ භාරත් භූෂාන් කියන හින්දි නළුවා බුදුරජාණන් වහන්සේ හමු වෙන දර්ශනය පෙන්වන්නේ චිත්‍රාකාරයක් ඇතුලේ වෙච්ච සිද්ධියක් විදියට. එතෙන්දී බුදුරජාණන් වහන්සේ වෙනුවට පිළිමයක් පෙන්වන්නේ ධර්ම චක්‍ර මුද්‍රාට කිට්ටු මුද්‍රාව කියන පිළිමයක ඒ චිත්‍රාකාරයේ ඇතුළත සකස් කරලා තියෙන කැලේක පසුබිම බුදුන්සේ වෛවේකීව ඉන්නකොට අඟුලිමාල කඩාගෙන වදිනවා වැඩිරණේ කාණ්ඩහැරයක් පානවා මේකේ ඕනම කෙනෙක් මට මරන්න පුළුවන් මට යටත් ඇති කෙනෙක් නැහැ. මාව අල්ලන්න රජෙකුටත් බෑ. මාව අල්ලන්න හමුදාවකටත් බෑ කියලා අඬහැර පාන. ඒකට බුදුජානනාංශය දකපා බුදුජානනාංශයේ මෙයාගේ මේ අඬහැරේට එන්නදා වාසිපත්තට මොකුත් කියන්නේ නැහැ. ඉංග්‍රීසි දෙකලා කියනවා මාන උඹට ඕනත් එච්චරයි වගේ වචනක් කියලා. ආයතන බුදුන්ස ඔබට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. ඒක තමයි මම මේ කියන්නේ මම කරන එක නැත කරන හමුදාවකටත් බෑ රජයකටත් බෑ කරන ඊට පස්සේ බුදුදහම කියනවා පිටිපස්සේ තියෙන ගහෙන් කොලයක් හදන්න පුළුවන් කියලා. ගත්පිටි කාලා කියන කොලේ නෙමෙයි මම ගහම ගලවනවායි කියලා කොළ පිටියක්ම කඩලා ගන්නවා අතට. අල්ලලා ගන්නකොට බුදුදහම කියනවා දැන් ඕකේ එකක් ආපහු හයි කරන්න කියලා කියනවා. එහෙම කොළ ටික දුර වැටෙනවා. කැඩුවට පස්සේ ආය මොනම නාටටවත් ආය කොලේ හයි කරන්න බෑ. එකම දෙයයි කරන්න දෙන කරන්න ඉස්සලා කල්පනා කරාන බේරෙන්න අපි දැන් කතාව හැටියට වේවිජයක් කියන සර්වඥාන්සේ පිටිපස්සේ අඩුවක් ඔසවාගෙන යනකොට නවතියම්ම ආහන කිව්වා බුදුසසුනාංශේ මම නවතුනවා ඔබ නවතියන් කියලා කියනකොට අඟුලිමාට ආරි විවහාර තේරුණා කියලා. අර අර කතාවේ කියලා තියෙන්නේ කොලයක් කඩපන් කියනකොට කොල අහුරක්ම කඩනවා. කඩුවසේ බුදුසසුනාංශේ තාමත්ම මෛත්‍රියෙන් කතා කරලා කියනවා අඟුලිමාන් ඔබ දැන් පුළුවන් කාර්යයක් කියලා කියනවනේ. හමුදාවකට තියා රාජ්‍යකට නැත ගන්න තරම් මට යමක් කරන්න පුළුවන් කියලා කියනවා එක කොලයක් අරව හයි කරපන් කියලා. ඒ වගේ තමයි ඔය දුම්මේද ඒක නැත්තම් අපි කියන අඳබාල ජනතාව මදයට පමාදයට හේතු හොයමින් වේලාව හොයමින් ප්‍රස්තාව හොයමින් මදේ පමාදේ ගත කරනවා. කවදා හරි ඒක තමයි හැබැයි පෙරලිය කියන්නේ කවදා හරි අප්‍රමාද වෙන්න උත්සාහ කරපු දවසේ තේරෙන පටන් අර ගන්නවා ප්‍රමාදය කියන එකේ බරපතලකම. ඉතින් මේ ප්‍රමාදය තාමත් ගත කරමින් අප්‍රමාදය පිළිබඳ හැඟීමක් නැති කෙනාට අප්‍රමාදයේ රස කියලා දෙන්න හදන එක කවවම කවදාකවත් තේරෙන වැඩකුත් නෙවෙයි ප්‍රයෝජනක් ඇති වැඩකුත් නෙවෙයි කලෙ මොනින් නමල වතුරක් කරනවා වගේ වැඩක්. එයා ඉස්සල්ලාම මේ මම දැන් කරගෙන ගියේ ප්‍රමාදයයි. නමුත් ඒක මට ආත්ම කුසලයක් හෝ ස්වාස්ත්‍යයක් සලකන්නේ නැහැ. එනකොට බුද්ධ ආදී උත්පන්න වංශලා විසින් සකස් කරන ලද්දා වූ සාධුවේ සම්මත කරන ලද්දා වූ අප්‍රමාද ප්‍රතිපත්තියක් තියෙනවා. ඒක මොකද්ද? අප්‍රමාදිනම් කිම කියලා හොයන්න ගිය දවසේ ඒ අප්‍රමාද දෘෂ්ටි කෝණේ තමන් ගත කරන ප්‍රමාදයේදී ආ බලපු දවසේ තමයි බඩ බොක්ක දන්න පටන් ගන්නේ. කොල කඩන්න පුළුවන් එකක් හරි හයි කරන්න තීන්දුව කරපු දවසේ තමයි තේරෙන්න පටන් ගන්නේ. ඉතින් මේක තමයි ඇත්තටම ජීවිතේක තියෙන හැබෑ වෙනස. ඊට පස්සේ මුද්දලට ඕන තරම් ක්‍රමසාවිදි, කල්යාණ මිත්‍රෝ ධර්මයේ විශේෂයෙන්ම බුද්ධ ශාසනය තියෙන කාලේ හම්බ වෙනවා. ඉතින් මේ මේ වෙනස මොනම විදියකින් කල්ලාතු කියන්න බෑ. කවදාද අපි ඒ අර දුම්මේද වූ ප්‍රමාද අනුයුංජිත වූ தත්වක ඉඳලා මේ දහවී නම් උප්පත්ති සාහිත පඬිතකම් ඇති අප්‍රමාදයට හැරෙන තැන කියන එක හැමදාම 100%ක්ම අහඹයක්. අපි අපේ තනිකර ජීවිත අරගෙන බැලුවොත් අපිටත් තිබිලා තියෙන කාලයක් ඒ වගේ සෙල්ලක්කාරකම් කරන ඒ දැන දැන දැක දැක පව් කරනවා කියන එක සෙල්ලක්කාරකම් කරන ගිය කාලය. ඊට පස්සේ කොහින්ද අපිට මේ හිතක් ආවේ මේක මේක පමාවක් මේක අප්‍රමාදී කියලා තව වෙන සංකල්පයක් තියෙනවා. කොහොමද මම මේ අප්‍රමාදයට යන්නේ කියලා දැනගන්නකොට මේ මේ ප්‍රශ්නේ දිහා මේ මේ මේ හැබැයි වෙනස දිහා ආගමානුකූලව බැලීම සහ ඇත්ත යුක්තියෙන් සිද්ධ වෙන හැටි බලනකොට මට පේන විශාල පරාසයක්. ආගම හිතනවා සියලු ප්‍රමාදයේදී නැත්තෝ අප්‍රමාදයට හරවන්න ඕනේ කියලා බුද්ධ ශාසන මාත්‍යංශය. ඒ කවදාකවත් වෙන දෙයක් කරත් නෙමෙයි හිතන්නවත් බෑ. කවදාකවත් ලෝකේ සියල්ලක්ම අප්‍රමාද රතියට වැටෙන්නේ. කොයි වෙලාවෙත් ලෝකේ කොතනක හරි එකනේ දෙන්නේ ඒ පමාදේ ඉඳලා අප්‍රමාදයට හැරෙන තැනටපත් වෙනවා. ඒ කවුරු වෙනවද කියලා කියන්නත් බෑ. ඉතින් මම මේ හදාගෙන ඉන්නේ කාරණේ යම් කිසි කෙනෙකුට පෞද්ගලිකව මම දැන් මෙතෙක් කල දැන හෝ නොදැන ගත කළේ අන්ධබාල ජනතාව විසින් කරන ද ප්‍රමාදයයි මට දැන් අප්‍රමාදයට යන්න ඕන කියලා ගියාට පස්සේ යම් කිසි කෙනෙක් කියනවනම් ඔබ අප්‍රමාද වෙන්න ඔබට සිල් රකින්න ඕන ඔබ දන් දෙන්න ඕන ඔබ බුද්ධ ආගමට එන්න ඕන ඔබ මිත්‍යා දෘෂ්ටි අතාරින්න ඕන කියලා මම හිතන එක අසාධාරණයි ප්‍රමාදයෙන් ඉඳලා අප්‍රමාදයෙන් ඉඳ කිසිම සුදුසුකමක් කියන්න පුළුවන් ශක්තිය බුදුහාමුදුරුවෝ ත්‍රිපිටකයේ කිසිම තැනක පෙන්නලා නැහැ ඕන වෙලාවක වෙන්න පුළුවන්. ඒක තමයි මුළු සංසාර ගමන ඉතාමත්ම වැදගත් සංක්‍රාන්තිය. ඒක වෙනකොට කිව්වොත් එහෙම බෑ බෑ භාවනා කරන්න බෑ අප්‍රමාදේ කරන්න බෑ ඔබ සිල් ගන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටි අතාරින්න ඕනේ. බුද්ධහගම් වෙන්න ඕනේ. මෙන්න මෙච්චර මෙච්චර ඉතිහාසයක් තියෙන්න ඕනේ කියලා හොඳට මතක තියාගන්න මේ වගේ ස්වයන් සිද්ධි ස්වභාවික සිද්ධි වලට කාටවත් නීති දඬ අයිතියක් කිසිම දේශපාලන අයිතියක් බුදුරජාණන්සේ ත්‍රිපිටකයේ කිසිම දනක කිසිම කෙනෙකුට කියලා නැහැ. ඒස දැන් අප්‍රමාදය ගැන බටහිර ලෝකයෙන් බලාන යනකොට ඒගොල්ලෝ පොදි පොදු මේ ලක්ෂණයක් විදිහට පේනවා අප්‍රමාදයේ කිසි කෙනෙකුගේ විධායක බලයක් අරක නෙවෙයි කියන්නේ. කාටවත් කියන්න බෑ ඔබ අප්‍රමාද වෙන්න ඕනේ. ඔබ ප්‍රමාදයේ කරනකොට ඔබට දඬුවම් කරන්න ඕනේ. අප්‍රමාදින කියලා තෑගි දෙන්න ඕනේ. එහෙම කියලා කියන්න පුළුවන් අධිකාරී ශක්තියක් බුදුන්ගෙන් මෙපිට. ශ්‍රාවකයෙකුටත් බුදුහමු දෙන්නේ නැහැ. අග්‍ර අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාටවත් දීලා නැහැ. මේ අනු විනිශ්චය කරන්න ප්‍රමාදයේද අප්‍රමාදයේ ඉගෙනම සිද්ධියක් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ බුදු ඇහෙන් දැකලා අනික් ලෝකයට දැන ගැනීම පිණිස මේ වගේ ગાත ප්‍රකාශ කරනවා. ඒකෙන් දරගන්න පුළුවන් තෙල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා. අප්‍රමාද එක්කන ඔන්න මේ වැප්පේකට වැටිලා යනවා. ප්‍රමාදයේ දෙයකට මේ පෙතට වැටලා යනවා. ඉතින් මේ ගැන කියනකොට කියනවා කවදාකවත් කල්ලි ගඟේ ගලන වතුර බින්දුවක් මහවැලිඟකට යයි කියලා හිතන්න අමාරුයි. ඒ කැලණි ගඟේ මොහෙන් තමයි ඒක වැටෙන්නේ. ඒ තරම්ම විශාල ජලාධාරයක ආධාර ලැබෙමින් කිසිම සම්බන්ධයක් නැති ගමන් දෙකක්. ප්‍රමාද ගමන සම්පූර්ණ වෙනස් ප්‍රවාහයක්. අප්‍රමාද ගමන සම්පූර්ණ වෙනස් ප්‍රවාහයක්. ඉතින් කවදා හරි මාවැලි ගඟේ තිබුණ වතුර කඳුලක් කැලණිකකට වැටෙනවා වගේ එකක් තමයි අපි මේ එක ජීවිතයක් ඇතුළත මේ අප්‍රමාද ධර්මයට හිත යොදලා අප්‍රමාද ධර්මයෙන් වඩන්න ඕනේ මම ඒ සඳහා කටයුතු කරන්න ඕනේ කියලා කෙනෙකුට හිතුනොත් ඒ නිවන් දැක්කට වැඩිය ලොකු වැඩක් කියලා හිතාගන්න. එතන ගිය මනුස්සයා නිවන් නොදක කවදාකවත් ඊට පස්සේ අතාරින්නේ ඒකයි ඒ අප්‍රමාදේ හරියට තේරුම් ගැනීමේ තියෙන ආශ්චර්ය. ඒක නිකන් බිම් බොම්බයක් වල්ලා වගේ වෙලාවක පුපුරනවා පුපුරනවා පුපුරනවා. ආයෙක කතා කරන දෙයක් නැහැ. ඒ ඇටේ පැලකිරුණ එක වැවෙනවා වැවෙනවා වැවෙනවා. ඉතින් මෙතන ඉන්න උඟ දෙනෙක් මේ වෙනකොට මම මේ කියන කාරණාවට වැඩිය අප්‍රමාදයේ පිළිබඳ යම් අගයක් ආඩම්බරයක් තියෙන පිරිසක්. නමුත් මේගොල්ලෝ මේ අඬන්නේ, මේගොල්ලෝ මේ දුක් වෙන්නේ, මේගොල්ලෝ මේ ඉක්මන් කරන්න හදන්නේ අන්නර වෙච්චි අර හැබෑ වෙනස අමතක කරපු නිසා කියන්නේ මම මේ ඉන්නේ. අපිට ඕන තරම් තියෙන අපේ ජීවිතේ ප්‍රමාදයට වැටලා ගත කරන්න. අපි ඉන්න පිටිසේ ලෝකේ හැම තැනම අපිට ආදර්ශ පෙන්නනවා මෙන්න ප්‍රමාදය. මෙන්න මේ මේ දේවල් වලට ගියාම මේ මේ සැප හම්බ වෙනවා මේක දෙනවා ඒක දෙනවායි කියලා අද මුළු ජනමාධ්‍ය 199%ක්ම ලෝක ජනතාව කාලා බීලා සූපු කළා දාලා ඉවරයි. 199%ක්ම දේශනා කරන්නේ ප්‍රමාදයයි. රාජ්‍ය තන්ත්‍ර වලින් කරන්නේම ඕකමයි. ආර්ථික විද්‍යාව උගන්වන්නේම ඕකමයි. සමාජ විද්‍යාවල උගන්වන්නෙම ප්‍රමාදමයි. මේකෙදි අපි කොහොම හරි මොකද්ද ශක්තියකින් මේ අප්‍රමාද සංකල්පය දැනගත්තට පස්සේ අපිට ඉතින් එකපාරටම මේ හාවෙත් පිම්මේ පැන්නා වගේ ප්‍රමාදේ දිනු කරන්න බෑ. නමුත් අපි දන්නවනම් ප්‍රමාදේ සහ ප්‍රමාද දෙක අතර වෙනසෙදී අපේ හිතේ හරි කමන්නේ. ක්‍රියාවේ හරි කමන්නේ. වචනේ හරි කමක් නැහැ. මේ අප්‍රමාද මනුයුත්ත අප්‍රමාදයට අනුයුත්ත වූ අප්‍රමාද රතියක් තියෙනවා නම් ඒක තමයි ධනං සෙට්ටක්. උත්තම වූ ධනෙ අපි රැස් කරපු ඒක තමයි අපි අපේ දරුවන්ට දෙන්න ඕනේ. ඒක තමයි අපි අපි හදා බෙදා ගන්න ඕනේ. ඒක තමයි අපි ආඩම්බර වෙන්න ඕනේ කියන එකයි බුදුසෙන්වන්සේ සඳහන් කරන්නේ. අපිට බෑ කවදාකවත් අප්‍රමාදී ඉන්න කෙනෙක් ප්‍රමාදයට දාන්න ඒක හිතන්නවත් එපා. ඒක 100 100ක්ම හම්බයක්. හිතනවනම් අපි අපි ගැන අදි탁සේරුවකටපත් කරනවා. බුදුරජාණන් වහන්සේවත් උත්සාහ කර බවක් මට නම් පේන්නේ ප්‍රමාදීන් එකන අප්‍රමාදයට ගන්න බුදුහාම උත්සාහ කරනවා. උන්වහන්සේ ಗುಣ ගායනා කරනවා. අප්‍රමාද වුණොත් උඹලට මේක වෙනවා මේක වෙනවා කියලා කාට ඔක්කත් ඕනකමක් තියෙනවා. බුදුහාමරට කොච්චර දෝ දේවදත්තේ මහරවණ්ඩ ඕනකම තියෙන්නේ නැතිනේ. ඒ වුණාම හැබැයි පුදුමාකාර සතුටක් වෙනවා. නන්නා දුන්න මිනිස්සේ කවදා හෝ මොන කොදෙව්වේ හිටියක් කමන්නේ ප්‍රමාදේ ඉඳලා අප්‍රමාදයට වැටෙන දැක්කොත් උන්වහන්සේ දෝත් මුතුන් දීලා වඳිනවා ඕනේ ඇතක ඉඳලා අන්න මිනිසයා තමන්ගේ කර්මාමයිත්‍ය උපදවගත්තා. තමන්ට අනුකම්පා කරන්න පටන් අරගත්තයි කියලා උදව් කරනවා. අර මේ කරන්න බැරි වැඩේ ගැන පශ්චාත්තාප වෙන්න එපා. ප්‍රමාදී යන මිනිසයා කැලණි ගඟේ යන වතුර වගේ ඒ මොහයෙන් තමයි වැටෙන්නේ. අප්‍රමාද යන්නේක නම් මහවැලිගඟ යන්නේක වගේ ඒමෝයෙන් තමයි වැටෙන්නේ. තනි තනියව Taman කල්පනා කරගන්න ඕනේ. අපි අන්තං හරි වචන මාත්‍රාවෙන් හරි කමන්නේ. ක්‍රියා මාත්‍රයෙන් හරි කමන්නේ. හිචිලි මාත්‍රයෙන් හරි කමන්නේ මේ අප්‍රමාදයේ සීල. වරණගලා අප්‍රමාදයේ අර්ථය තේරුම් අරගෙන අනුව ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් අපි මේ මුළු සංසාරෙම කරණ දෙන උතුම්ම ධන ධනය ආර්ය ධනය තමයි බුදුහාමෝ දකින්නේ. ඒක නිසා කතා කරලා කියනවා ධනං සෙට්ටංව රක්ඛති. ලැබපු උතුම්ම ධන විදිහට සලකනවා කියලා. ඉතින් මේක මේ වගේ අදහසක් කිට්ටුවෙන් යන අදහසක් නැත්නම් මේක කුළු ගන්න අදහසක් ඔය පසු කාලීන අටුවාචාරින් වහන්සලා සකස් කළා තියෙනවා මම දන්න විදිහට මට මතක නෑ ඒක පාලි ත්‍රිපිටකයේ තියෙන කතාවක්ද කියලා මේ දාණය දාණය කියලා කියන්නේ දාණය දීලා දාණය කියන්නේ සම්සද්දේ අනුරට දීලා දාන එක කතා කරනකොට මේ સંદર્ભය මේ සංකල්පය මතු කරන විදිහට කතා කරලා තියෙනවා මේ දානේ කුළු ගන්න අදහසේ නමුත් මේ අදහස තමයි පෙන්වන්නේ ධනං චජේ ජීවිත අංගමාව. යම් කිසි කෙනෙක් තමන්ගේ අතපයක් කපන්න වෙනවනම් එහෙම නැත්නම් මොනවාරි බෝ වෙන ඔළුදුවන රෝගයක් තුවාලයක් තියෙනවනම් ඒ වෛද්‍යවරයා කිව්වොත් මේක ඔඩු දුවනවා දැන් කියොත් එහෙම ප්‍රධාන කඳේ තියෙන ඉදුරන්න මේක බලපෑවොත් ජීවිත හානි වෙන්න පුළුවන් ඒ නිසා මේ අත කපන්න ඕනේ මේ ඇඟිල්ල අයින් කරන්න ඕනේ මේ මේ කකුල කැල්ලක් අයින් කරන්න ඕනේ කියලා ඉතින් එතකොට ඒ ඇති වෙන බය නිසා ඒ පුද්ගලයා ඕනේ ගාණක් දෙන්න කැමති වෙනවලු අත නොකප මේක වෙන ශල්‍ය කර්මකින්ම බෙහෙතකින් කරන්න බැරි. ඒ කියන්නේ ධනය මිනිස්සු වියදම් කරන මේ ජීවිත අංග රැකීම සඳහා තියෙන ඉඩම් උකස් කරලා හරි කමන්නේ. ණයට අරගෙන හරි කමන්නේ. ජීවිතාංගයක් රැකගන්න ඒ ධනෙ වේදම් කරනවා කියන එක ආගමකට සම්බන්ධ දෙයක් නෙවෙයි අපි ඒ තරම් මේකට ප්‍රිය කරන්නේ. අංගං චජේ ජීවිත රක්කමාවු. ඉතින් කවදා හරි කියනවා දොස්තර මහත්තයා කතා කරලා කියනවා දැන් මෙතෙක් කලනම් මේ බෙහෙතෙන් රැකුණා මෙච්චර වේදන් කියලා අපි දැන් නම් කැපුවේ නැත්තම් මැරෙන මැරෙනවාමයි කියලා කිව්වොත් ඊට පස්සේ අර ජීවිතය රැක ගන්න අදහසෙන් අච්චර ගාණක් වේදම් කරපුවලා රැකගත්ත ජීවිතාංගයේ පවා දන් දෙන්න සිද්ධ වෙනවා දන් දෙන්න මෙන්නස පෙළඹෙනවා අංගං ඡජේ අංගයක් දන් දෙනවා ජීවිතං රක්කමහව ජීවිත රැකගෙන ඉඳලා අංගං ධනං ජීවිතං අපි සබ්බං යම් කිසි කෙනෙක් මේ ධනයත් ශරීරාංගත් ජීවිතයත් මේ සියල්ලම දෙන්න වෙනවා නරෝ ඡජේ ධම්ම මනුසරණ ධර්මානුධර්මයේ කටයුතු කරන නරයා අප්‍රමාදයේ දන්න කෙනා තමන්ගේ සියලුම ධනයක් දෙන්න ලෑස්ති ජීවිතාංග සියල්ලම දෙන්න ලෑස්ති ජීවිතයක් දෙන්න ලෑස්ති අනේ ඉදාට තමයි තේරෙන්නේ අපි මේ චිත්තක්ෂණයක සතිය පැවැත්වීම සඳහා භාවනා කිරීම සඳහා අපි කොච්චර දානයක් දෙන්න ඕනේද එක චිත්තක්ෂණයක සතිය උපයන්නේ ඒක ඉතින් බොක් ඇතුලෙන්ම ඇවිල්ලා අපට තේරිලා එසේ මෙසේ දානකින් නෙවෙයි චිත්තක්ෂණික ධනය චිත්තක්ෂණික සතිය පිහිටවන්නේ කියන එක දැනෙන්නේ නම් මේ ગાතා වලින් තේරෙන්නේ නිකන් මේ වචන රසය. නමුත් යා ඉස්සරහට යනකොට ඒකේ චින්තාමය වශයෙන් අන්වේ ඥාන වශයෙන් වැටෙනවා. නමුත් උද්‍යප්පේ ඥානය ආදී බරපතල විපස්සනාවට වැටෙනකොට නම් ඒක Tamanට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. අපි මෙතෙන්ට එනකොට යම් යම් ආකාරයක කැපකිරීම වගේ කරලා තියෙන සියලු කැපකිරීම වලට වැඩිය දැන් අපිට ධර්මයේ අනුග්‍රහය ලැබිලා තියෙනවා මේ ලෝකේ ජීවත් වෙන ගමන් දෙවියෙකුට බ්‍රහ්මයෙකුට විඳ ගන්න බැරි උත්තර වූ තත්ත්වයකට හිත ගන්න පුළුවන් ධර්ම අවබෝධයක් ලබන්න පුළුවන් කියලා සපතක් එනකොට ආපු ගමන ගැන ලොකු සතුටක් ඇති වෙනවා. අපි මේ තාකල් ඒ සඳහා කැප කරපු දේ. ඉතින් එතකොට මේ ලබාපු ඥාණය උත්තරම ධනයක් විදිහට ඒ පුද්ගලයා රකිනවා. ඒ සඳහා ඕන දෙයක් කැප කරනවා. ඉතින් මේ විදිහට පසුබිම සකස් කරාට පස්සේ මම කැමති අපි මේ භාවනා මධ්‍යස්ථානයකට ඇවිල්ලා එක පැයක් ඉඳගෙන භාවනා කරමු. අපි හිතමු නිකන් ආදර්ශ කුට්ටියක් විදිහට පැයක් ගන්න ඉඳගෙන භාවනා කරමු. ඊට පස්සේ අර ගිහලා ආයෙ පැයක් සක්මන් භාවනා කරන මේ විදිහට ගත කරන වෙලාවක කොහොමද මේ පරිත්‍යාගය සිද්ධ වෙන්නේ කොහොමද අපි අඩු ගන්න කියනවා ප්‍රමාදය පරිත්‍යාග කළ අප්‍රමාදය ලබා ගැනීම සඳහා කරන කැපකිරීම අපේ හිත ධෛර්යවත් වීම සඳහා ගිනහැරපෑවොත් මම කැමති උදේ අර වාඩි වෙච්ච වෙලාවේදී දීපු උපදේශ පන්තියට මේ අදහස ඇතුල් කරලා මතක් කරගන්න. දැන් අපි භාවනාවට ගියාට පස්සේ භාවනා ශාලාවක් කියලා කියන්නේ ශූන්‍යාකාරයක්. ඒක මේ රූප, ශබ්ද, ගන්ධ, රස ආදී පිනවිල්ලකට නෙවෙයි අපි මෙතෙන් දෙන්නේ. මේ පිනවන්නේ නැති පිරිසක් තමයි මෙතෙන් එකතු වෙන්නේ. ඒ නිසා මේක රූප, ශබ්ද, ගන්ධ, රස පිනවන්නන්ගේ හිස්තනක් කියන නිසා මේක ශූන්‍යාකාරයක් කියනවා. මෙදින ඔක්කොමලා ඉන්නේ ඒ කටබඩ පුරවන්න ආපුවයි නෙවෙයි. රූප, ශබ්ද, ගන්ධ, රස විඳින්න ආපු නෙවෙයි. එහෙම ආවට පස්සේ අපි ඔන්න භාවනා මධ්‍යත් භාවනා වේලාවේ ගිඩිය ගැහුවට පස්සේ වාඩි වෙලා ඇත්ත එක වහගෙන මම දැන් මෙතන ඒක චිත්තක්ෂණයක් අපි වරණගනවා අපි චිත්තක්ෂණයට හිත ගන්නවා මම දැන් මෙතන මේක බොහෝම ලස්සනට පෙන්වන්න පුළුවන්, දැක ගන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන් ඕනම වෙලාවක මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට හිත ගණ්ඩන අපේ හිතේ තියෙනවා නම් සංඥා මාත්‍ර වශයෙන් ඕ ඊයේ සා හෙට කියලා දෙයක්. ඊවසි අල්ලම දන් දෙන්න ඕනේ වර්තමානයේ මම මෙතන දැන් කියන චිත්තක්ෂණයට හිතේ. අපේ හිතේ මොන විදියෙන් හරි තරම් දෙනවා නම් මේ ඊයේ වෙච්ච දෙයක් හරි හෙට වෙච්ච දෙයක් හරි මේ මොහොතේ සතිමත් වෙනවට වැඩිය එළඹ සිටිනවට වැඩිය කියලා අපි කොච්චර වරමතු දාලා බැන්දත් හිත ස්වභාවයෙන්ම අතීත අනාගතයට යනවා. දැන් කියන චිත්තක්ෂණයට එන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ අපි කැපකරන්න කැමති නැහැ. අපේ හිතේ තරම්ම තණ්හා වශයෙන්, මාන වශයෙන්, දිට්ඨි වශයෙන් අතීත අනාගතයට බැඳිලා. අපි හිතමු අපේ හොඳ පෙරකල පිනකට හෝ උපායශීලී ඥානයකින් හෝ ක්‍රමසහ විදි නිසා වර්තමාන මොහොතේ හිටියයි කියලා. ඊට පස්සේ මෙතන කියන දණට හිත ගන්න අපේ ගෙදර අමතක කරන්න, කන්තෝරු අමතක කරන්න, හිත කරන්න තියෙන තැන් අමතක කරලා මෙතනම හිත නතර කරනවා කියලා කිව්වහම අර වගේ මොනවා හරි අංග සම්පූර්ණ වෙච්ච නැති දෙයක් හෝ අඩුපාඩුවක් තියෙනවනම් අර හිත මෙතෙන්ට එන්නේ නැහැ. කාලමානයේ වශයෙන් දැන් කියන එකට ආවට මෙතෙන්ද එන්නේ නැහැ. පිටින් චරිතන. පිටින් චරිතනවා අතන ගැන කතා කරනවා මෙතන කතා කරනවා එක එක තැන් වශයෙන් දුවනවා. මේ දෙකම කාලයේ වශයෙන් සහ දේශයේ වශයෙන් අපි කොටු කරයි කියපොත් දැන් මෙතන කියලා මම කියන තැනට හිත ගන්න නම් තම තමන්ගේ දූ දරුවන් අඹුවන් ස්වාමි පුරුෂයන් අම්මල දාතල නැන්දල මාමල කිත්තල ගිනි කිත්තල දත්තල පණත්තල තේරම අමතක කරන්න එපා මොන තාලෙන් හෝ මනාපයකට හෝ අමනාපයකට කාට හරි ජීුණා නම් ගනුදෙනුවක් ඉඳගත්ත ගමන් ඒකට තමයි හිතයන්නේ ඒසයි යම් චිත්තක්ෂණයක අපි මම දැන් මෙතන කියන එකට සමාදන් වුණොත් අප්‍රමාදී වුණොත් මතක තියාගන්න ඒකේ තියෙන වටිනාකම මොකද්ද මුළු ලෝකෙම දන් දෙන්න පුළුවන්කම වෙන්න ඕනේ හිත මම දැන් මෙතන කියන එකට එක චිත්තක්ෂණයකටවත් ගන්න. ඒක බැරි නිසායි අපිට මේක ගන්න බැරි. අපි උවමනාව තිබුණත් කුසල ඡන්දය තිබුණත් පෙරපින තිබුණත් ආශාව තිබුණත් ගන්න බැරි. අපේ හිත ලේසියෙන් අරින්නේ නැහැ. ඊයේ සාහෙට කියන එක. නැත්නම් අතන මෙතන කියන එක. එහෙ නැත්නම් මම අසුරු කරන්න ආව රාගයෙන් හෝ ද්වේෂයෙන් හෝ බැඳිච්ච මේ පටපිට ඉන්න කිට්ටුවන්තු අතාරින්න කැමති. ඉතින් එතකොට අපිට මේක සද්දයක් වශයෙන් හෝ වේදනාවක් වශයෙන් හෝ හිතවිල්ලක් වශයෙන් හිතට රිංගනවා. ඒ දේ ඒ ඒ එක එකන ගැන කල්පනා කරනවා. වේලාව ගැන කල්පනා කරනවා. එහෙම නැත්නම් වේදනාව ඇවිල්ලා සද්ද ඇහිලා කුයි දේවත් හිත එලිපත් ඉන්න බලලා වගේ ඇතුළට පනින්ද එළියට පනින්ද කියන්නේ. භාවිත නැති මනස හැම වෙලාවෙම එළියට තමයි පනින්නේ. ටික වෙලාවක් යනකොට වරින් වර ඇතුළට පනින්න වරින් වර පිටතට පනින්න. පන්නට පස්සේ ඒකෙදි ඒ පාර දිගේම දුවනවා දුන්නකින් විහිදියේගේ ඊතලයක් වගේ. ආයෙ නතර කරන්න බෑ. ඒ වගේ හිතවිල්ලක් දිගේ ආවොත් සුරුස් ගන්නකොට ඕන තැනකට යනවා. ඒ වගේම තැනක් ගැන කල්පනා කරුවොත් ඒකට වීසාවක්, යා ප්ලේන් ටිකට්ස්වත් මොකොත් ඔන්න ටක් ගන්නකොට එන්නේ. ඕන ඕන තුරක් යනවා. ඒ වගේම තමන්ගේ කිච්චුවන්තයෙක් ගැන හිතන පටන් ගත්තොත් මේ ඉස්සරහ ඉන්නා වගේ එන්න පටන් ගන්නවා. ඉතින් මේවා ආවට පස්සේ අපි කියන භාවනාවට බාධා වෙනවා. මට හිත මගේ මම දැන් මෙතන කියන තැනට ගන්න බෑ කියලා. ඉතින් මේක මම හිතනවා මම මේ චිත්‍රයක් කෘතිම චිත්‍රයක් අඳින්න හදනව නෙමෙයි මේ කාටවත් අත්දකින්න දෙයක්. මේ තමයි අපි අරගෙන ආපු දේ. මේ තමයි අපේ මතකේ. ඉතින් මේකෙන් අපිට පේන තියෙන අපි කොච්චර කොයි ආකාර වලින් මස් කඩේ කොක්කේ තියෙන මස් දලක් වගේ එල්ලිලාද තියෙන්නේ කියලා. මේ ආශාවල් නිසා, ද්වේෂ නිසා අපි එල්ලිලාද තියෙන කියලා. අපි හිතමු අපි කවදා හරි මේකට උත්සාහ කරලා කරලා කරලා කරලා බණ අහලා අහලා අහලා කල්යාණ මිත්‍රයන් ඇසුරු කරලා කරලා කරලා අපිට එක චිත්තක්ෂණයක මම දැන් මෙතන කියන එක සාක්ෂාත් කරගන්න පුළුවන් උනායි කියලා. එදින් වරහන් ඇතුලේ මේකත් මතක තියාගන්න. ඒ මොකද එක චිත්තක්ෂණයට මම දැන් මෙතෙන්ට ආවට ඒ චිත්තක්ෂණය මම දැන් මෙතන කියලා අවබෝධ කරන්න ඒ චිත්තක්ෂණයට බෑ. ඉතින් අනුගාන චිත්තක්ෂණ හතරක්වත් එක දිගට යන්න ඕනේ මම දැන් මෙතන කියන එකට දැන් මම යනවා විතරක් නෙවෙයි ගිය බව දැනගන්න. ඒ නිසා අපි යම් චිත්තක්ෂණයක දැනගත්තොත් අනේ මුළු ජීවිතේට මුළු සංසාරෙටම අපේ પરම්පරාවටම මට එක චිත්තක්ෂණයක මම දැන් මෙතෙන් ආවයි කියලා තේරුණා. සාංශුද්ධෙන් තේරුණා මතක තියන්න එක චිත්තක්ෂණේ තෝ චිත්තක්ෂණ හතරක් පහක්ම ගිහිල්ලා. මම මේ කරවන්න බැරි දෙයක්වත් මේ ඕගොල්ලෝ දන්නේ දෙයක්වත් නෙවෙයි මම මේ පෙන්වන්න හදන්නේ මේ ප්‍රමාදේ සහ ප්‍රමාදේ දෙක අතර දැකපැත්තක්. මම හිතලා හිතන්නේ දැකපැත්තක් කියලා. ආන්නේ විදිහට අපි යම් වෙලාවක ඉඳගෙන මම දැන් මෙතන චිත්තක්ෂණේ හිතා ගත්තා නම් තේරුණා. ඒ කියන්නේ අඩු ගන්න චිත්තක්ෂණ හතරක් දුවලා. තේරෙන්නේ. ගිය පමණින් ඒක තේරෙන්නේ නැහැ. ගිහිල්ලා ටික වෙලාවක් ඉන්න ඕනේ මේ පట్టල වෙන්න ඕනේ පట్టල වෙන්න කියනවා සාමාන්‍ය චිත්තක්ෂණ කියන එක මනින්න පුළුවන් එකක් නිසා නෙමෙයි මම මේ මූල ධර්ම වලින් කතා කරන්නේ. මෙහෙම වුණාට පස්සේ අපි කොච්චරක්නම් මේ එළඹ සිටි චිත්තක්ෂණය පිළිබඳ සතුටු විය යුතුද කියන එකයි මම මේ විචාර කරලා දෙන්න හදාන්නේ. මේක නිවන වගේම සලකන්න ආය මොනම දෙයකින්වත් මේක අව탁සේරු කරන්න බෑ. එක චිත්තක්ෂණයක දැක දැක දන දන මම දැන් මෙතන ඉන්න පුළුවන් නම් ඒක හිතාගන්න අපේ ජීවිතේ අපේ නෑනේ මගේ ජීවිතේ මම ලබපු උත්තරම චිත්තක්ෂණය. එතකොට මම සියලු ලෝකේ දීලා ඉවරයි. අඩුවන්නේ ඒ චිත්තක්ෂණය. නැත්තම් එතෙන්ට එන්න බෑ. ඒකයි කියන්නේ අංගං ධනං දීවිතං ചാපි සබ්බං නරෝ චතේ ධම්ම මනුස්සරන්තෝ. යම් කිසි කෙනෙක් ධර්මයේ අනුස්සරණය කරනවා නම් නැත්තම් භාවනාවක යෙදෙනවා නම් එයා ධනයත් ජීවිතයත් අංගත් සේරම දන් දෙන්න. අඩු ගානේ මම මෙතන ඉන්නවා කියන එකවත් වැටහීමක් තියෙනවා නම් මම දැන් මෙතන කියන තැනට එන්නේ නැහැ. ඒක නිසා අපිට පුළුවන් නම් එක චිත්තක්ෂණයක මම දැන් මෙතන කියලා හිතාගන්න ඒක හොඳට පේනවා මේ ජීවිතේ උත්සාහ කළොත් නිවන් ලබන්න පුළුවන් කියලා. අභෞවිතාවයක් නැහැ කියලා. එහෙම නැත්නම් අපි නුසුදුසු නොවෙනවයි කියලා. ඒක නිසා අපි යම් කිසි කෙනෙකුට මේ ධර්මයේ තියෙන අකාලික ස්වභාවය මේ ජීවිතයේදීම අත්විඳිය හැකි ස්වභාවය නෛර්යානිකත්වය ඒ වගේම ඕපනයික ගතිය වශයෙන් මේක එන්නේ එන්නේ එන්නේ මේට වැඩිය මේ උච්චන්න ආසන්න කරලා ලඟ වෙන්න පුළුවන් කියන ගතිය අත්දකින්ද පළවෙනිම මකර තොරණක පාදමේ තියෙන සඳකඩ පහනකට ගොඩ වුණා වගේ ඕනම කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා නම් මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට එන්න ඒ පුද්ගලයා ඒ චිත්තක්ෂණයේ දොර අර ගන්නවා නිවනට. ඒක බැරි නම් පද බල අභෞවිතාවයක් කියලා කියනවා. කාලකන්නිකමක් කියුවේ. එහෙම නැත්නම් නීච නක්කත්වයක් කියලා කිව්වේ. නැකත වැරදිලා. නමුත් තව පැත්තක් මේකේ පෙන්නලා දෙන්න පුළුවන්. මම කාර්ය බහුලයි මට දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා අඹෝගේ ප්‍රශ්න තියෙනවා ස්වාමීගේ ප්‍රශ්න තියෙනවා අම්මගේ ප්‍රශ්න තියෙනවා තාත්තගේ ප්‍රශ්න තියෙනවා කියලා කියමු. ඒ තියෙද්දි හරි කමන්නේ මම දන්නවනම් ඔය සේරම මේ ජීවිතයේ අපි අල්ලගත්ත කෝකු විතරයි ගිය ජීවිතේ අපි මේකට ආංකාවක් අපිට තිබුණේ නැත්නම් මේකෙන් මැරලා ගියාට පස්සේ මේව මොකක්වත් මතකත් නැහැ. මේක නිකන් ඉන්නකන් කරන අලිත්තමක් විතරයි. මූනිච්චාවක් විතරයි. එතන එතන අභිරමණය කරනවා කියන එක මානවයාගේ තියෙන ඒ ගතියක් නෙවෙයි, කියන්නේ ගුණයක් නෙවෙයි, අරින්න බැරි ගතියක්. తත්‍ර తත්‍රාබිනන්දේ. ඉතින් ඒ නිසා අපි කියනවනේ අපිට වැඩ කරගන්න බෑයි කියලා. සත්‍යමත් වෙන්න බෑයි කියලා. අප්‍රමාද වෙන්න බෑයි කියලා. නමුත් අපි හිතමු යම් කිසි පුරුෂයෙක් ඉන්නවා, ස්ත්‍රියක් ඉන්නවා. ඔය කොච්චර දහංගට දෙනවා, කොච්චර ප්‍රශ්න දෙනවා. ඒක චිත්තක්ෂණයක යා කොහොම හරි වැසිකිලි කැසිකිලි කරනකොට හරි කවන්නේ මම දැන් මෙතන චිත්තක්ෂණේ ඉන්නවයි කියලා. එයා ඒක දුකම ධනෙ විදිහට රකින්න පටන් අරගත්තොත් එයාගේ ඉෂ්ට දේවතාවටවත් අම්මටවත් අප්පටවත් ස්වාමියාටවත් ඉෂ්ටට තියගේ යාගෙන් අයින් කරන්න පුළුවන්කමකුත් නැහැ. උදුර ගන්න බෑ. කවුරු හරි මේක ආගයන් ආඩම්බරයන් දැනගෙන කොතනින් හරි කොයි උලේ හරි ගමනක් පිලේ හරි ගමනක් නැ ඉඳද්දි මේ චිත්තක්ෂණයක් මම දැන් මෙතන හිටියත් මේක නිවන වගේ කියලා කල්පනා කරලා ගත්තොත් ඒක ඒකේට එතෙන්ට යාට යන්න පුළුවන් ශක්තිය නැති කරන්න බලවේගයක් මොනම බලවේගයක්වත් ලෝකේ නැහැ. ඒ තරම්ම බලවත් සත්‍යක චිත්තක්ෂණය. ඒ වගේම තමයි ඒක තේරුම් ගත්තේ නැති එකාට උගේ ගතිය ඕනාරී මැරුවක් කියන වගේ උට හේතු කරලා දෙන්න බුදුන් බණ කිව්වත් බෑ. කොච්චර જાති කරුවත් යාර කිව්වොත් එහෙනම් ඔක්කොම පිංකම් වලට වැඩිය ඔක්කොම දාන වලට වැඩිය හොඳ එක චිත්තක්ෂණයක් සතිමත් වෙන එකකින් මොකද්ද උඹට තියෙන අඩුපාඩු ඔක කරපංකො කියලා බැරි නම් බෑ. ඒ වගේ පුදුමාකාර අහම්බයක් මේකේ තියෙනවා. ඒක නිසා අපි කොච්චර වැඩ රාජකාරී තිබ්බත් කොච්චර යුතුයකම් තුනක් කොච්චර චිත්ත පීඩා තුනක් කොච්චර මානසික අසහන තිබ්බත් කොච්චර කායික රෝග තිබ්බත් දවසේ අඩු ගානේ ගණන් කරලා චිත්තක්ෂණ 10ක්වත් ගොඩ දාගත්තොත් දැක දැක දන දන මම දැන් මෙතන ඉන්නවයි කියලා. දීගිදීව කටුකුරුගේ ස්වාමීන් වහන්සේ නිතරම කියන දෙයක් තමයි ඒ විදිහට දවසේ එක චිත්තක්ෂණ දෙකක්වත් ගොඩ දාගන්න එකට උපමාවක් කියනවා. සද්දන්ත කුලයේ ඇතෙක් මේට සලකලා බලලා හොඳින් ඉදිකට්ටක් ගන්න හදන වෙලාවේදී එක කොහොමද අර පොට්ට ඇස් දෙකෙන් බලලා මේ පාදයේ මුල තියෙන ඉදිකට්ටක් ගන්න කොහොමද හොඳේ දික් කරන්නේ ඒකලා ගත්තයි කියලා හිතමු ආන්නේ වගේ තමයි අපි කියලා කෝටි ගාණක් දවසේ තියෙන චිත්තක්ෂණ වලින් එකක් ඇතෙක් ඉදිකට්ටක් ගන්න හදනවා වගේ එක චිත්තක්ෂණයක් අපි මම දැන් මෙතන කියලා ගන්න ඒක තමයි දවසට තියෙන එකම චිත්තක්ෂණ. ඊට පස්සේ බලනවා මේක දෙකක්, තුනක්, හතරක්, පහක් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩි කරන යනකොට අර පළවෙනි එක ගන්න හදනකොට තියෙන සිලිලාරේ. ඒක ලොකු සිලිලාරයක්. ඒක ලොකු නවමු ගතියක්, කෝඩු ගතියක් තියෙනවා. ගත්තට පස්සේ ඒක දෙක තුන කරන්න ගියාට පස්සේ අපිට ක්‍රමසහ විදි පහළ වෙන්න පටන් අර ගන්නවා. ඒකට කියනවා උපපති ඥාන වගේ තියෙනවා. නිප්පක ප්‍රඥා කියලා කියනවා. මේක ගත්තනම් ඊගා චිත්තක්ෂණේ ගන්න එකට අර ගැම්ම නිසා ලේසියක් තියෙනවා. දෙක තුන හතර එක රැල්ලට ගන්න එකයි තියෙන්නේ. උපයා ගත්තනම් සතියේ ලැබෙසිරි සිහියක දිගට පවත්වන එකයි. ඊට පස්සේ ඩෝං ගාලා ඇදගෙන වැටෙනවා. ඊට පස්සේ වැදගත්ම දේ තමයි මේ වැටුණයි කියලා පශ්චාත්තාප නොවීම. ඒක වුණොත් නම් ඉතින් ආයෙ ගොඩ ගන්න බෑ මොකටද? එචා හිතන්න ඕනේ කොච්චර මේක නැතුව ගියත් ගන්න එක ආරම්භ කරන එකට හැකියාව මගෙන් නැති කරන්න පුළුවන් බ්‍රහ්මීක් දෙවියෙක් මාරේ අන්‍යාගංකාරේ මූලධර්මකාරේ කවුරක්වත් නැහැ. නැති වෙන එක නැති වෙච්චාවයි මම කරන්ති නීගාදරේ ආයෙත් ආධුනිකෙක් වාගේ ඇතෙක් ඉදිකටක් ගන්න හදනවා වගේ මං ආයෙ ගන්නවා ආයෙ වැටෙනවා ආයෙ ගන්නවා ආයෙ වැටෙනවා ඔක් කරගෙන කරගෙන කරගෙන යනකොට ඒ මනසට එකතු වෙන ඒ කුසලතාවය ඒ ක්‍රමසා විදි ටික විතරමයි මරණ මොහොතදී ඉතුරු ඒක කෙලින්ම සම්බන්ධයි මරණ මොහොතට. එයා දන්නවා දැන් එන්න යනකොට ඔක්කොම ගිලීගෙන යනවා. මට පුළුවන් ද මෙච්චර මේ සුනාමියේදී, තීන් කඳු ගල පුපුරද්දී, ජල ගලුන් තියේදී, භූමිකම්පා තියේදී රෝමේ ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කරා වගේ මට පුළුවන් ද සතිය පාත්තා. මට පුළුවන් ද අප්‍රමාද වෙන්න. ඉතින් ඒකට මේ මරණ මොහොතේ වගේ තියෙන තද බල කලහප්පිලි ස්වරූපයේ උත්කෘෂ්ඨ විදියට උත්සන්න අවස්ථාවක සතිය පවත්තන්න ජීවිතේ සාමාන්‍ය පොඩි පොඩි පුංචි දෙල්ලං මේ ආහාරහත් පිළිදිනකොට කරන්න හම් වෙන එක වාසනාවක් කියලා හිතේ. නිකම්ම නිකන් අතක් උඩ අතක් තියාන මේ භාවනා මධ්‍යස්ථාන ඇවිල්ලා කවුරුහරි කන්න බොන්න දෙනකොට සතිය පවත්වනට වැඩිය බොහෝම වටිනවා යම් යම් කරදර බාධක හිරියර තියෙද්දි මට තියෙන්නේ වෙන මොකක්වත් ඕන ධ්‍යාන ඕනෙත් නැහැ මාර්ග ඥාන ඕනෙත් නැහැ විදර්ශනා ඥාන ඕනෙත් නෑ මේ සතිය. බොහෝමත්ම මම කියන්නේ ලේසි කියන වචනේ මම පාවිච්චි කරන්නේ තර්කයෙන් පෙන්නලා දෙන්න පුළුවන් දෙයක්. ඉතින් ඊට පස්සේ මනුස්සයා ඒකට යන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයා කල්පනා කරන්න පටන් අර ගන්නවා තමන්ගේ අඹුවකින් වෙන් වෙච්ච ස්වාමියාගෙන් වෙච්ච අම්මගේ අප්පගෙන් වෙන් වෙච්ච තමන්ගේම ආවේනික ඥාන වගයක් ක්‍රමසහවිදි වගයක් කල්පනා කරනවා කොහොමද මම මේක උපයාගන්නේ කොහොමද මම මේක පවත්න්නේ එතනින් පස්සේ මම යනවා දැන් ඔන්න මේ මනුස්සයා මේ දැනුම ඇති කරන වාඩි උනායි කියමු. වාඩිලා දැන් මම දැන් මෙතන තියන්න ගත්තා. ඒ කියන්නේ පැහැදිලි වෙන්න ඕනේ මේ වෙලාවේදී අපිට මේ සද්ද ලෝකේ තිබුණට ඌවා ගැන කල්පනා කරන්න වෙත්තොත් වෙන්නේ අත නැගිටවා ගත්ත සතිය වැටෙන එකනේ ප්‍රමාදයට. ඔය සද්ද තිබිච්චාවයි මට නෙවෙයි නම් කතා කරන්නේ මම ගණන් ගන්නෑ කියන අදහස ගන්න. ඒක උනොන වේදනාවක්. අරෙන් රිදෙනවා මෙහෙන් පොකුරු ගහනවා. ඉතින් මේවා සේරම බාම් ගාණ්ඩයි, පැන්ඩෝල් ගොණ්ඩයි අරක මේ කරන්න පටන් අරගත්තොත් වේදන නැති චිත්තක් නෑ නෝ මේ ජීවිතේ. එනම් බැරෙන්න. අලුවක වේදන නැති කරන්න ඕන නම් අංශභාග වෙන්න. එදාට මීට වැඩිය ඉසාද ඉසාද බැඳගෙන යනවා. අනි අම්මේ අංශභාග හැදුනා කියලා. දැන් කියන වේදනාවක් තියෙනවායි කියලා අඬනවා. එදාට වේදනාවක් දැනෙන්නේ නැහැයි කියලා. ඒක පළුවක නැතිලයි. මරණයට පස්සේ අවියට අඬනවා මටත් නෙවෙයි මගේ දරුවගේ මරණය සිද්ධ වුණත් අඬනවා විඳින්න බැරි කරනවා. විඳිනකම් විඳවනවා. ඒ නිසා එතෙන්දි ගන්න තියෙන්නේ දරන්න පුළුවන් නම් මොන තරම් වේදනාවක් තිබුණත් මම සත්‍ය පවත්වනවා. ඉතිවිලි වගේ එකක් තියෙනවා. මේ ආශේ බලාපොරොත්තු යනවා වගේ කොච්චර දෝ හිතවිලි ගන්න. නමුත් හොඳට මතක තියාගන්න මේ ගලන ආශේ ආවෙන බලාකුළු වලින් කවදාකවත් අහස කෙලෙසෙන්නේ නැහැ. කෙලෙසන්නත් බෑ. වලාකුළු කියන්නේ මේ ඉතාලම ළඟ තියෙන එකක්. ආශ කියන්නේ බොහොම දුර තියෙන එකක්. වලාකුළු වලට හඳ, තරු, ඉර ස්පර්ශ කරන්න බෑ. ඉතින් හිත විලි නැතුවට හිත කෙලෙසෙන්න ඕනේ නෑ. කෙලෙන්න පුළුවන්. ඒක උන්දලා ගියාවයි. එන්න ඔහොම කරලා අපි හිතමු ගත්තයි කියලා. එහෙම අරගෙන ඉන්නකොට ගුරුවරු කියනවා මේ විදිහට ඇතුළට නැමුණොත් දැන් බලලා එලිපත්te ඉන්න එක අගෙටයි පයින්. කලබලක් වෙච්ච ගමන් ගෙට පනින්න හදාගන්න එකයි පළවෙනිම දේ. මම දැන් මෙතන කියන ඇතුළට ගන්න. පිටතට පයින් එකද සාමාන්‍යයෙන් කරන්නේ. එහෙම කිනුවට පස්සේ කියනවා මේ ඇතුළට නැමිලා ටික වේලාවක් ඉඳී කියලා ඉන්නකොට අපි හිතමු ඕන හුස්ම වැටෙන්න පටන් ගත්තයි. හොයාගෙන යන්න එපා, අඹාගෙන යන්න එපා හුස්ම වැටෙනවා. දැන් ඊට පස්සේ මම දැන් මෙතන ඉන්නවා කියන එකට විකල්පයක් වශයෙන් වැටෙන හුස්මට හිත තියාගෙන හුස්ම දිහා තියාගෙන ඉනකොට පේනවා බැලුවොත් බලන එකත් වටිනවා. මේ හුස්ම කියලා කියන්නේ මුළු කයම සම්බන්ධ වැඩක් නෙවෙයි බොහෝ විට සක්‍රීයව සම්බන්ධ වෙන උඩුකය විතරයි. ඒතර හුස්මට හිත ගියාම අපිට පුංචි අවස්ථාවක් හම්බ වෙනවා යටි කයත් දීලා දාන්න. උඩුකයට විතරක් හිත දාලා යටි කය තෙමීට බබා පුන්නලා කොට්ටේ උඩ තියලා අම්මා පොල් ගන්න යනවා වගේ යටි කය එහෙම නැතර කරලා අපි උඩුකයට එනවා. එතකොට තවත් අන්න තවත් පරිත්‍යාගය සිද්ධ වෙනවා. දැන් ඔච්චර කල් දුන්නේ Tamange මේ ඒක මම දැන් මෙතන එක ලබාගෙන ඉඳලා මුල් ලෝකෙම දාන්නේ දුන. දැන් ඊට පස්සේ ආනාපානය සඳහා යටි කය දන් දෙනවා. ඒකලිවල ඒ යටි කය ගැන නැවත හිත වෙහෙස වීම, ව්‍යවෘත වීම නතර කිරීමට මේ හුස්ම දිහා මුළු ජීවිතයේ දෙන ඉතාමත්ම වටිනා දේ විදිහට අර පරිශ්‍රමයේ පාවිච්චි කළ යුත්තක් විදිහට හැම හුස්මක් දිහා මේ ආශ්වාසය මේ ප්‍රාශ්වාසය කියලා වැඩි අවධානයකින් වැඩි ආසන්නව වැඩි උත්සන්නව බැලුවොත් අපිට යටිකය අමතක වීම අත්දකින්න පුළුවන්. අමතක වීම අත්දකින්නවා කියන එක එච්චර ව්‍යාකරණානුකූල නෑ. නමුත් තමයි තේරෙන්නේ ඉතින් තියෙන විනාඩි ගාණක් මගේ හිත කුෂ්මත් එක්ක උඩුකයෙම තිබ්බයි කියලා. ඒක ලොකු ජයග්‍රහණයක්. හරියට බයිසිකල් එක පදින්න පුරුදු වෙච්ච මිනිසයා වැටෙන්නේ නැතුව යන ගමන් දැන් බලන එක අතක් අතහැරලා යන්න පුළුවන්. තන් දෙකින්ම අල්ලගෙන ගිහිල්ලවත් යන්න බැරුව හිට මිනිහා ඔන්නේ ඉසලා බැලන්ස් එක අල්ලනවා. වැටි වැටි හරි යනවා. වේගයක් ගන්න. ඊට පස්සේ එක අතක් අතරලා යන්න හදනවා වගේ බලනවා. යටිකය අමතක කරලා යන්න පුළුවන් නම් ඕනනම් අත් දෙකම ඇල්ලුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් පුළුවන් නම් ආයෙත් තියෙනවා දැන් ඉතින් මේ තනි යටින් කරන්න පුළුවන්. එනයි යන ගමන් සිගරට් එකක් බොන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොන හරි අතේ පාර්සලයක් අරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ පැහැදිලිවම පයිප බඩයක් අතේ තියාන යන්න පුළුවන් තත්යකට එනවා. ඔයගොල්ලෝ මාදම් පැත්තට එහෙම ගියා නම් පෙනේවි මේ මිනිස්සු පොල් ගස් වල උණ ගස් වලින් කපා උණ ගස් වල එකක් බඳලා පොල් කපන්නේ. උණ ගස් පහක් මේ උරේසේ තියාගෙන ඒකෙන් අත අල්ලගෙන බයිසිකල් එකේ පයින්න කෝච්චියක් වගේ. ඒක ලෙල වංගුව ගන්නකොට එක බයිසිකල් එක බ්‍රේක් උත් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. අර පොල් ගස් පහ මේ උණ ගස් පහ බැලන්ස් කරගෙන යනවා දකින්නකොට පේනවා අපිට මේ සතිය පිටවන්න බෑ කියන අර මාතේ හොඳටම බීලා බ්‍රේක් උත් නැහැ අර සෙනක තියෙන අස්ස ෂෝක් එකට පොල්ගස් මේ උණුගස් පහරගෙන යනවා. බයිසිකලේ පදිට නැති මනසක හිතයි මේ මනස ඉන්ද්‍රජාල කරනවා කියන්නේ. ඉන්ද්‍රජාල මොකක්වත් නැහැ කරලා කරලා කරලා පුරුදු වෙනවා. ඒ වගේ තමයි සතිය කරනකොට මේ යටිකය පැත්තක දාලා උඩුකය යනකොට උඩුකයේ තියෙන ආනාපාන හොඳට ලං වෙලා බැලුවොත් මේක තවත් තීව්‍ර කිරීම සඳහා තීක්ෂණ කිරීම සඳහා කියනවා උඩුකයෙත් වැඩියෙන්ම හැපෙන දණ අල්ලගන්න. නාසිකාග්‍රේ හෝ උඩුතොලේ හෝ නහය නැමෙන තැන හෝ උගුරේ හෝ පපුවේ හෝ උදරයේ හෝ අහු වෙනවා කියලා. දැන් අහු වෙච්චාම මොකද කරන්නේ? එතන විතරක් හිත තියලා උඩුකයත් අමතක කරනවා. උඩුකයත් දන් දෙනවා. උඩුකය පිළිබඳවත් අප්‍රමාද වේ. අද උඩුකය විතර නෙවෙයි හැපෙන තල පිළිබඳ අප්‍රමාද වෙනොත් අරව හැදෙනවා. දැන් බලන්න අපි ඒ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් මුළු ලෝකෙම දීලා, කය යට කොටසක් දීලා, උඩු කොටසක් දීලා දැන් අත්තනම හිත පාත්තගෙන ඉන්නකොට කොච්චර වටිනාකමක් දෙන්න වෙයිද මේ හැපෙන තැන දකින්නවා කියනක වටිනා දෙයක් කියලා දැනගන්න වෙයිද කෙනෙකුට බයක් නැතුව සැකක් නැතුව තමන්ගේම සොයම්බූ ඥාණයෙන් ගිහිල්ලා හරියට හැපෙන තැන හිත පවණක් පවත්තගෙන පැයක් විතර ඉන්නවයි කිව්වා මෙතන ඉන්න කට්ටියට මම හිතනවා වැයෙන්න මේක එච්චරම බරපතල අභියෝගයක් නෙවෙයි. මෙතනින් එහාට තමයි අපි කතාව පටන් ගන්න හදන්නේ. දැන් අපි හිතමු අපි ඉඳගෙන විනාඩි 10කින් විතර වගේ හොඳට හුස්මට හිත ගන්න පුළුවන් පුරුද්දක් ඇති කරගත්තා කියන්නේ. ඇති කරන නාසිකාග්‍රේ හරි උදරේ පිම්බීම හැකිලිම හරි පපු ප්‍රදේශේදී අල්ලගෙන දැන් ඉතින් අර උණගස් පහක් අරගෙන තනි අතින් අරගෙන යන මිනිහා වගේ බයිසිකලෙක ගිහින්. එහෙම ඉන්නකොට ආස්වාද ප්‍රසවාසයෙන් ආස්වාදයට ප්‍රසවාසයට ආස්වාදයෙන් ප්‍රසවාසයට ප්‍රසවාසයෙන් ආස්වාද ප්‍රසවාසයෙන් ප්‍රසවාසයෙන් දැන් හිත ඒ එක හැල්මේ හුස්ම යනවයි කියලා හිතමු. ඒක තමයි දැන් මුළු ලෝකෙම ඔච්චරයි. ලෝකෙම ආස්වාද ප්‍රසවාසය විතරයි. ඔක හොඳට යනකොට බලලා ඇතුළටම නම් පරිදි. ඇතුළට කියන්නේ මම දැන් මෙතන කියන ඇතුළ පැත්තට පයින්නේ තාම රූප නිසා, ශබ්ද නිසා, ගන්ධ නිසා, හිතවිලි නිසා හිත පයින්න ගතියේ නැතුව ආස්වාස ප්‍රස්වාසයේම මූණට මූණ දාලා වගේ බලාගෙන ඉන්නවනේ. බුදුජානකේ සඳහන් කරනවා සතෝ ආස්ස සති සතෝ පස්ස සති පස්සේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීච පජාන. හොඳට ගොරෝසුට දිගට නාස්පුඩු පුරවාගෙන උණුස්ම යනවා තේ. යා එනවා තේරෙනවා. ඕකම නම් හිත පවතින. ආස්වාස පස්ස පමණයි නම් කාරණා තුනක සංහිඳියාවක් වෙනවා. කය එහෙමම ෆ්‍රීස් වෙනවා, අයිස් වෙනවා, ගල් වෙනවා, tempat වෙන්න පටන් ගන්නවා. හිතත් නන්නත්තර වෙන්නේ නැතුව එතෙන්න වෙනවා. එතකොට හුස්මත් නතර වෙන එක, සංසිඳන එක, සූක්ෂම වෙන එක මේ කරන භාවනා කරන අරගේ දක්ෂකමක් නෙවෙයි ඒක චිත්ත නියාමයක්. එතකොට රසං වාස සන්තෝ කියලා හුස්ම කෙටි වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඔක්සිජන් එච්චර අවශ්‍ය කරන්නේ නැහැ දුවන පයින් වෙලාවක වගේ නෙවෙයි tempat වෙලා ඉන්න කය තියෙන්නේ. ඒක දැනගෙන දැන් ගොරෝසු හුස්ම රැල්ල සිව් වේගෙන එනකොට දැක දැක දන දන ඒකට අනුයාත වෙන කාලයට අනුග්‍රහ කරමින් භාවනා කරගෙන යන්න පුළුවන් නම් අපි දැන් කරන්නේ ගොරෝසු හුස්ම රැල්ල සිව් හුස්ම රැල්ලේ නාමයෙන් අමතක කළා දානවා. ඒකට කියන්නේ ඉදන් නිසා ඉදන් පජහත කියලා. මේ නිසා මේක අතහැරපන්. මුළු කයට හිත ගන්න මුළු ලෝකෙම අතහැරපන්. උඩුකයට හිත ගන්න යටිකය අතාරපන්. උඩු හැපෙන තැන හිතට හිත ගන්න උඩුකයත් අතාරපන්. ඊට පස්සේ දැනෙන ගොරෝසු හුස්ම රැල්ල සියුම් හුස්ම රැල්ලේ නාමයෙන් අතාරපන්. ඊට පස්සේ සියුම් හුස්ම රැල්ල අන්තිමට ගිහිල්ලා ගිහිල්ලා නොදැනෙනා තැනකට යනවා වගේ කියලා අපි දැකපු ඇත්තෝ ඇති අත්දකපු ඇත්තෝ ඇති නැති අය වෙනුවෙන් අපි උපකල්පනයක් කරනවා. හොඳට හුස්ම දිහා බලනකොට ඈතින් ඈතට යන ආශයන්තරවකින් ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා යනවා. නැත්තම් හොඳට පායන උදාතරුව දිහා ඉර නගින වෙලාවේ බලන් හිටපුවාම ඒක එන්නේ ඉර නගින්න නගින්න නගින්න නගින්න නොපෙනියයි. අන්නේම නොපෙනී යන වෙලාවේදී දැන් ඉතින් ඔක්කොම දෙන්න තියෙන જાති දීලා ඉවරයි. කලබල නොවි මේක තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ අප්‍රමාදයේ කියන එක ගොරෝසු තනින් පටන් ගන්න සිවුන්ටන්ට ගෙනියන්නේ කියලා. ඒකට සාධාරණව අනුග්‍රහ කරලා ශාප කරුණු සලසලා දීලා කටයුතු කරනවා නම් දැන් බයිසිකල් එක අත් දෙකම අතහැරලා ගෙනියන්න පුරුදු වෙච්ච වෙලාව වගේ තමයි. දැන් අම්මලා තාත්තලා නම් ඉච්චර කැමති නෑ බයිසිකල් දෙක අතහැරලා යනවට. උන්දලා කියන්නේ මොහොම කට කඩා ගන්න යන්න එපා. ඔක අල්ලගෙන ඵලයන් කියලා. නමුත් මං කියනවා කරලා බලන්නේ කියලා. මොකද මට දරුවොත් නෑ මං අම්මලා තාත්තලා කියන්නේ අහන මිනිහෙකුත් නෙවෙයි වෙන්නේ. මං කියන අත් දෙක දෙකම අතහැරලා බලන්න. ඒකවල තමයි තේරෙන මේ පැත්තට හැරෙනකොට මේ පැත්තට බයිසිකල් නැමෙනවා මේ පැත්තට හැරෙනකොට මේ පැත්තට නැමෙනවා පදින ගමන් මෙහෙම මෙහෙම කරනකොට එක දෝලනයක් අහුනොත් කෙලිම යන්න පුළුවන්. ඇලයින්මන්ට් හැදෙනවා යන ගමන. ආන්න වගේ හුස්ම ගියවලා ගෙවලා ගෙවලා ගෙවලා හුස්ම නතර කරුවයි කියලා මම කියන්නේ දැනීම නතර වෙච්ච වෙලාවේ යම් කිසි කෙනෙකුට උලන් වදින්න තැනකපත් වෙන පහන් දැල්ලක් වගේ උඩට ඉහලා තියෙන නොසලෙන දැල්ලක් වගේ මේක දිහාම බලන් ඉන්න පුළුවන් නම් එnde ende ende ende ende සිද්ධ වෙන්නේ මොකද්ද අපි අර ගොරෝසු දේවල් සියුම් දේවල් මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරගෙන කරගෙන කරගෙන ගිහිලා රූප ධර්මපත්තේ ඒ රූප ශේස්ත්‍රයේ යන්න පුළුවන් සෑහෙන කෙලවරකට යනවා. ඊට පස්සේ සිද්ධ වෙන්නේ යම් ආකාරයෙන් අපේ හිතේ තියෙනවා නම් නිත්‍ය සංඥාවක්, සුඛ සංඥාවක්, සුභ සංඥාවක්, ආත්ම සංඥාවක් අපි සාහලවන්න පටන් අර ගන්නවා. දැන් මම මුහුදු මැද අතරමැණියෙක් වෙච්ච මිනිහෙක් වගේ. මහා කාන්තාරයක පාර නොදන්නා තැනක තනි වුණා වගේ. අද්ද කැලයක් මැදට ගිහිල්ලා දිසා මාරු වුණා වගේ. අර නිත්‍ය සැක සුප සංඥා තිබුණු කුමර කුමරි සැප විඳපු අයට මේක හරි අසරණ භාවයක් තියෙනවා. ඉතින් යැත්තු තමයි යැත් දෙක අරලා බලනවා, හයියෙන් උස්ම ගන්නවා, මේක නින්දට වැටෙනවා, එහෙම නැත්නම් සැක පහල කරනවා. ඉතින් හරි චරමරවත. ඉතින් බුදුජානනාංශ කියන මෙතෙන් යනකොට මගේ නම මතක් කරන ඵලයල්ලා මාකේ සද්ධාව වෙනති කරගන්න යන්න එපා. දිගින් දිගටම දිගින් දිගට මෙතෙන්ට ආවයි කියලා කියන්නේ අපි ආමිෂේ සියල්ල අතහැරලා නිර්ආමිෂ සුඛයට එලිපත්තට ඇවිල්ලා තියෙනවා. බය වෙලා චකිත වුණොත් නිර්ආමිෂ සුඛේ නෑ ආපහු ගිහිල්ලා ආමිෂයට වැටෙනවා. බුද්ධ පුත්‍රයෙක් නා. බුද්ධ දෝහිත්‍රකාවක් නා. බුදුහාමුදුරුව අදහනවනම් එලිපත් ඉඳලා කල්පනා කරන්න පුළුවන් මේක හැප්පි හැප්පි කටුව කුරුල්ලස්සේ අන්ධකාරයේ රිංගමින් ගිය කැලෑ ගමනකදී රැයක වහිති දැන් එළි වහනකට ආවා වගේ අර කටු කොහල නෑ දැන් දැන් නැගිටිකට යන්න පුළුවන් මේක කෙලෙස් වල නැති තන කාය දුච්චරිත නෑ පචී දුච්චරිත නෑ මනෝ දුච්චරිතත් නෑ මේක වටිනවා කියලා මේ චිත්තක්ෂණයේ වටිනාකම අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට පහළ වෙනවා ප්‍රීති සුඛයක් ඒකට කියන්නේ විවේකජම් පීති සුඛං රූපයක් නැහැ සද්දයක් නැහැ ගන්ධක් නැහැ රසක් නැහැ පහසක් නැහැ ධර්මතාවයක් වැටෙන්නේ ඇහෙන් නෙවෙයි විඳින්නේ කනෙන් නෙවෙයි විඳින්නේ නාසයෙන් නෙවෙයි විඳින්නේ දිවෙන් නෙවෙයි විඳින්නේ කයෙන් නෙවෙයි විඳින්නේ හිතෙනුත් නෙවෙයි මෙතෙක් විඳපු හිතකෝ හිතකෝත් නෙවෙයි මොකද්දෝ තැනකට අවිල්ලා අපි මේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් රූප ධර්මයන්ගෙන් වෙන් වෙච්ච පුදුමාකාර තැනකට එනවා මේක කාලකන්‍යාට එහෙම නැත්නම් අසත්පුරුෂයාට අධර්මිෂ්ඨයාට පවක් තනිකමක් පාළුවක් කම්මැලිකමක් දැනෙනවා. සත්පුරුෂයාට ධර්මයේ දන්න කෙනාට බුද්ධ පුරුත්යාට බුද්ධත්ව වෙච්ච කාට තේරෙනවා අම්මා අප්පා කාලෙවත් හම්බෙච්ච නැති විවේකයක් ලැබුණයි. ඒක ලක්ෂ වාරයක් කරන්න ඕනේ මේ අපි හරි දැක්ම ලබා ගන්න. මේකට පෙර පින තියෙන එකක් ක්‍රමවේද එකක් සාර්ථක අසාර්ථකතාවය තව එකක් නමුත් මෙතන ගියාට පස්සේ මේක මේකයි මේ අප්‍රමාදයේ උත්කෘෂ්ඨ අවස්ථාවක් කියලා තේරුම් ගන්න එක සම්පූර්ණ වෙනස් දෙයක් මේකට කියන්නේ රූප ධර්ම සම්බන්ධයෙන් නැත්නම් කාය කායගත සත්‍ය සම්බන්ධයෙන් අපි යම් කඩයිමකට පැමිණෙනවා කියන්නේ මේ කියන්නේ සෝවාන් වුණාවක්වත් ධ්‍යාන ලැබුවක මොකක්වත්ම නෙවෙයි වෙන විදිහට කියනවා නම් දැන් කාලේ කතාන් කියනවා නම් ඔය නිව්ටෝනියන් ෆිසික්ස් කියලා අපි ඉගෙන ගත්ත ෆිසික්ස් පන්නලා දැන් අපි අයින්ස්ටයින් ෆිසික්ස් වලට යන්නයි හදන්නේ. නිව්ටන් උන්නේ ෆිසික්ස් කතා කරුවේ ද්‍රව්‍ය සම්බන්ධ කරගෙන. ඒක අයියා කිව්වා මේකට ගුරුත්වාකර්ෂණයක් තියෙනවා ඒක දිග තියෙනවා පාරල තියෙනවා ගැඹුරක් තියෙනවා ස්කන්ධයක් තියෙනවා විශිෂ්ට ගුරුත්වයක් තියෙනවා ඒක තියෙනකන් හොඳ කියපු කෙලියොලින් හඳටම ගියා. අඟහරු ලෝකෙටත් ගියා. නමුත් ඊට පස්සේ ඇති වෙච්ච විද්‍යානුකූල දියුණුව නිසා මේ කියන ද්‍රව්‍ය කඩාන කඩාන කඩාන කඩාන සම්මුතට යනකොට ඔකේ අණු කීපයකට කරලා පරමාණු වලට ගියා පරමාණුත් කරලා පාටිකල්ස් වලට ගියා පාටිකල්ස් හසුවේ බලනකොට ද්‍රව්‍යයක් කියලා දෙයක් නැති බව තේරුම් ගත්ත දවස තමයි MC MEC M සමානයි MC ස්ක්වයර් කියන එක හදාගත්තා. E mc2 කියන ෆෝමියුලා හදාගත්තේ E කියන්නේ බල ජවය ශක්තිය M කියලා කියන්නේ ස්කන්ධයේ මේ ද්‍රව්‍ය සහ ස්කන්ධ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. ඕනෙම ද්‍රව්‍යයක් ස්කන්ධයක් වෙන්න පුළුවන්. මේ ශක්තියක් වෙන්න පුළුවන්. ශක්තියක් ද්‍රව්‍යයක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට නිව්ටන් පචවුණා. නිව්ටන්ගේ කතාව දැන් පොරේ. නිව්ටන්ගේ ධර්මයේ බලපෑවේ ද්‍රව්‍ය කියන එකේ විතරයි. දැන් අයින්ස්ටයින් උන්න ඇවිල්ලා කිව්වා හැම ද්‍රව්‍යයක්ම ශක්තියක්. ද්‍රව්‍ය ශක්ති බවට යන්න පුළුවන්. ශක්ති ද්‍රව්‍යයට යන්න පුළුවන්. මේ පුදුජානනසේ ආමිෂය සහ නිර්ආමිෂය අතර සෙල්ලම තමයි තියෙන්නේ. ඉතින් දැන් හැම විද්‍යාඥයෙක්ම හිර වෙලා ඉන්නේ මෙතනින් එහාට දැන් මොකද වෙන්නේ? විශේෂයෙන් ඒගොල්ලන්ට වටිනා දෙයක් තේරලා තියෙනවා. මෙතනින් එහාට යන්න නම් මේ දේ කල්පනා කරන එකගේ හිත හදාගන්න ඕනේ. ඉතලා හිතුවේ එහෙම නෙවෙයි මයික්‍රොස්කෝප් එකෙන් පේන එක බලපුවාම ෆිසික්ස් වලින් PhD ගන්න පුළුවන් කියලා. දැන් තේරෙනවා මයික්‍රොස්කෝප් එකේ බලන එක මෝඩෙක් නම් පේන දේ මෝඩකම. බලන එක ඥානවන්තයෙක් නම් පේන එක ඥානවන්තකමක් කියලා දැන් බලන එකාගේ මොළයට හිමීට කරකිලා බූමරංගේ වැදිලා තියෙනවා. ඒ නිසා ආදෝයේ පන්ති කාමරවල උගන්වන කිසිම විද්‍යා කාරණාවක් টොප් ක්ලාස් සයන්ටිස්ලා එක්කෙනෙක්වත් පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවා මේ සම්ප්‍රදාන කූල අපි අර පොඩි උන් අමාරුවේ දාන්න පච උගන්වුවාට සත්‍ය මීටරේ වෙනස් කියන එකට හොඳටම ඔප් වෙලා ඉවරයි. ඒ කියෙද්දි අන්ධබාල මෝඩ ජනතාව තාමත් ඩිග්‍රී එකක් ගන්න පීච් එකක් ගන්න තාම ෆිසික්ස් ඉගෙන ගන්නවා කෙමිස්ට්‍රි ඉගෙන ගන්නවා අර පච ටිකේ ඒ තාජම කියන්න පුළුවන් ප්‍රශ්න උත්තරේට ඌට ලකුණු හම්බ වෙනවා 100%ක්. ඔව් කවදා හරි භාවනා කළ රූප ධර්ම ගෙවල දාපු දාසුන්ට තේරෙනවා මෙවුවා අත ගානකම්වා ප්‍රමාවේ කවදාක නිරාමේශුකයකට යන්න බෑ. මේවා ගෙවම් කරලා අඩු ගන්න චිත්තක්ෂණයකට. රූප සියල්ල ගෙවම් කරලා ඉතේ තියෙන ශක්තියට අපි කියලා අවශ්‍යයි. මේකට ගුරු වචනයක් ඕන නම් හිතා ගන්න manussකමට කියලා අවශ්‍ය කියලා. මනුස්සකමට ගිය දැසේ අපි එලිපත් ඉන්නේ මේ නිරාමිෂ සුඛේ. හැබැයි එකක් තියෙනවා ආමිෂ සුඛේ විඳිනා තාක්කල් නිරාමිෂ සුඛයට නුසුදුසුෙක් වෙනවා. හැබැයි නිරාමිෂේ දුක වින් සැප වින්දයි කියලා ආමිෂයට නම් නුසුදුසුෙක් වෙන්නේ නැහැ. ඒක විතර හොඳට මතක තියාගන්න. කොච්චර නිරාමිෂ සුඛ වින්දත් අපට ඕන වෙලාවක ඇවිල්ලා ආමිෂ සුඛ විඳින්න පුළුවන්. ඒකේ හැකියාව වැඩි වීමක් වෙනසකට නිරාමිෂ සුඛයට අපි ප්‍රේම කරන්න කරන්න අපි අනිවාර්යයෙන්ම සියුම් ඒ ශක්ති වලට ආමිෂ සුඛේ නිර්ආමිෂ සුඛේට නුසුදුසුකම් ලබනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේදී කියන්නේ අන්ධ බාල ජනතාව මේ ආමිෂ සුඛේට කොච්චර දෝ වටිනාකම් දීගෙන භාවනා කරන්න වෙලාවක් නැහැ. අපිට මේ බණ භාවනා කරන්න බෑ අරක තියෙනවා මේක තියෙනවා කියලා ලෝකේ තියෙන සෑම නිදහතර කාරණාවක් ඉදිරිපත් කරගෙන කාගවත් කාලකන්නිකමක්වත් කාගවත්වත් නීච නැකතක්වත් නේ තමන්ගෙම තකතිරුකම. තමන්ගේම මෝඩකම නිසා අර හයිය දේවල් ගොරෝසු දේවල් රැස් කර කර ඉන්නවා. මං කියන්නේ අපිට මූලික අවශ්‍යතාවයන් සඳහා අයව ඕනේ. නමුත් මං කියන්නේ මේ සුඛභෝගීත්ව කොට පැත්තක තියන්න. අතිශෝක්තිය පැත්තකට දාලා මූලික අවශ්‍යතාවයන් ටික තියෙන්න ඕනේ. මං හිතන්නේ මේ කාටවත් ඒක ප්‍රශ්නයක් කියලා. ඊට පස්සේ මේ අත්සිද්ධිය පිණිස, නිර්ආමශී පිණිස, මනුසකම පිණිස, අප්‍රමාදයේ පිණිස මෙන්න මෙතෙන් හිත ගිනිච්ච දවසේ තේරෙයි. විද්‍යාඥයෙකුට මේ කාදාකත් අල්ලන්න බෑ මොකද උන්දලා පිට අල්ලන්න හදන්නේ. ආධ්‍යාත්මෙ නෙවෙයිනේ. බුදුජානකේ පටන් ගන්නකොටම කිව්වා මේක ඇතුළට හැරෙව්වොත් කෙලවරක් තියෙනවා පිටත හැරෙවනම් කෙලවරක් නැහැ. ඒක නිසා අතුල කී දශමේ ආස්වාද ප්‍රසආස සංසිද්ධපු දවසක අර ඉස්සල්ලාම සතිය අප්‍රමාදී ඉගෙන ගත්ත දවසේ වගේ මේක හරි පාර මෙච්චරයි මේකත් මම මගේම ශක්තිය වලින් ඇති කරගත්ත දෙයක් නෙවෙයි ලකමට අම්මා අප්පා දීපු බුදලයක් නෙවෙයි මට දරුවන්ට දෙන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. බුදුහාමුදුරණත් මේක දෙන්න බෑ. උන්වහන්සේ පාරේ මඟ සලකුණු කියලා තිබුණා මම ගිය නිසා ලැබුණා. අනේ මට මේක පුළුවන් තරම් ඉඳ ලැබේවා කියලා. ඒ කාය පස්සම්බනේ නැත්නම් මේක කාය සංස්කාරංගේ පස්සම්බනේ කෙරුවොත් මේ වැඩේ ඉවර නෑ. ඊට පස්සේ විතරක් ඒ යෝගාවචරයට චිත්ත ධර්මයන් නැත්නම් චිත්ත සංස්කාරයන් කියන්නේ මොනවද කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒකට අර අර සංදීය ගොඩාක් උහුරු කරන්න වෙනවා. වශී කරන්න වෙනවා. සිද්ධි කරන්න වෙනවා. ගොඩාක්කල් සිද්ධි කරනකොට තේරෙනවා මේ කය පිළිබඳව ආස්වාස් ප්‍රස්වාස් සම්බන්ධයේ හොඳටම සංසිද්ධ වුණාට පස්සේ කහපැට් එක උස්සලා බැලුවා වගේ යට තියෙන දූවිලි ටික පේනවා. එහෙම නැත්නම් කෝවිලට ගිහිල්ලා නැත්නම් දේවාලෙට ගිහිල්ලා පළවෙනි ඉතරේ අයින් කරුවාට පස්සේ දෙවෙනි ඉතරේ පේනවා. දෙවෙනි ඉතරේ අයින් කරපන් තුන්වෙනි ඉතරේ පේනවා. ඊට පස්සේ තමයි ওই දේව ආභරණ කියලා මලකට කාච්ච ලී කෑම මේ යකඩ කෑල් ටිකක් ඇතුලේ තියෙනවා. ඇත්ත තමයි. නමුත් පේනින්ද තියෙන්නේ තිර ටික විතරයි. ඒ නිසා මේ කය හා සම්බන්ධ කායගත සතිය හා සම්බන්ධ මූලික tire අයින් කරුවට පස්සේ අපි මේ හිතක තියෙන unconscious කියලා කියනවා. යටි හිත කියලා ඒක සාමාන්‍ය පාඩේ ලංකාවේ අපි තේරවාද ක්‍රමයට මේක අදාළ වෙන්නේ නමුත් මේ අනුසය කියන පැත්ත අපි දකින්න පටන් ගන්නවා. මේ අනුසය නෑ බැලුව බැලමට පේන නරකකමක් පේන්නේ නෑ. ඒකේ තියෙන වංචිතික ගතිය, ෂටගතිය, මායාවී ගතිය. ඒකෙන් මිත්‍ර ප්‍රතිරූප කරක්යක් පේන දෙන පෙනුමට බොහෝම මිත්‍ර ස්වරූපයක් පෙන්වනවා. හැබැයි උදින් මිතුරු යටින් කතුරු එක තමයි තියෙන්නේ. එතන ප්‍රධාන වශයෙන් වැඩ කරන්නේ මේ වේදනා සහ සංඥා කියන චෛතසික දෙක. ඉතින් මේ සැප සොයානේ යන ගමනක නෙමේ ආර්ථික විද්‍යාඥයෝ අපි අඳගහන යන්න හදන්නේ. නැත්තම් දේශපාලනඥයෝ අපිට මේ දීලා තියෙන පොරොන්දු කන්දරාවේ කියන්නේ උඹට අම්මා අප්පාවත් විඳින්න කියලා සැප දෙන්න මඩ ජන්දේ දීපන් කියලානේ. මේ සමාජ විද්‍යාඥයන්ට අපිට මේ මුර ගාලා ලේ මුර ලේ පාට කරගෙන පෙන්වන දන්නේ සැපක් නේ. මොකද බුදුදහමසේ පෙන්වනවා මෙතනින් එහාට ගියාට පස්සේ මේ වේදනා චෛතසිකය කියලා කියන්නේ නිකම්ම නිකම් මීදුමක් විතරයි. ඔකේ අල්ලලා ගන්න මොනම දෙයක්වත් නෑ. ඔබ හිතාගත්තොත් හිතාගත්ත දේ සැපයි කියලා සැපයි. දුකයි කියලා හිතාගත්තොත් දුකයි. ඔබ මේ බාහිරේ වස්තුවල තියෙන එකක් නෙවෙයි. හිත ගිය තැන ආදර රජ මාලිගාව තෑදී. මේ සෙල්ලම් ටික කරන්නේ යට තියෙන සංඥාවෙන් තමයි. සංඥාව කියන්නේ දේවල් වලට එල්ලන ලේබල් ටික විතරයි. ඕනම දෙයකට ඕනම දේ ලේබල් එකක් එල්ල ගන්න පුළුවන්. නමුත් භාවනා නොකරන එක නම් හිතන්නේ නැහැ නේ. ඒවා මේ සම්මුතියේම එල්ලලා තියෙන ලේබල් වගේක් තියෙනවා. උදේයන්ද කියන මේ ඔක්කොම නිකන් මීදුම් වගේ දේවල්, මිරිඟු වගේ දේවල්, සබම්බෙන බුබුලු වගේ දේවල්, නිකන් වෙන කැටිත්තක් වගේ දේවල්. ඒක නිසා ඒවදියා හරියට දැක්කනම් ඒ සැප සොයාගෙන යන ගමන කියලා කියන්නේම අනිවාර්යයෙන්ම Taman රවටගෙන අපි හිතන මේ සැප තියෙන්නේ බාහිරේ කියලා. බුදුහාමර කියනවා මිච්ඡාපනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. වර්ධවා වටාගත්ත හිත තරම් ඔබට වද දෙන වෙන පාපතර මිත්‍රයෙක් නෑ. සම්මාපනිහිතං චිත්තං මනාවට හදාගත්ත හිත කවදාකවත් නැති සැපයක් දෙනවා මොකද මේ සැප දුක දෙක මාරු වෙන එක කවදාකවත් බාහිර සම්පත්තිය වල නෙමෙයි තියෙන්නේ තමන්ගේ පුහුණු මනසේ. ඒක කවදාකවත් අත්දකින්න බෑ. ඒක දැක ගන්න බෑ. අර කායනුපස්සනාවේ කායගත සතියේ ආස්වාද ප්‍රසාද සංසිඳිලා බය නැතුව ඉදිරියට යන කන්නේ කියලා. ඊට පස්සේ අපිට ඒ වේදනා චෛසික සංඥා චෛසික පිළිබඳව දැක්කට පස්සේ වේින්න පටන් අර ගන්නවා අපි ඉන්නේ මොන තරම් හීනෙකද කියලා. සත්‍ය දකින්න තියා අඩු ගන්න මේක හීනයක් කියන බවත් තේරුම් ගන්න. බුදුහාමුදුරන් ප්‍රබුද්ධයි කියලා කියන්නේ උන්වහන්සේ හීනේ නැගිටපු නිසා. බුදුජානක කියනවා සුප්පබුද්ධම් පබුද්ධಂತಿ සදා ගෝතම ශාවකා යේසන්ති වාචරත්තෝච නිච්ඡං බුද්ධ ගතාසත්. මාගේ බුද්ධ ශ්‍රාවකයෝ සුප්පබුද්ධම් පබුද්ධಂತಿ හොඳ මනා පිබිදීමකින් උදේ පිබිදෙනවා. උදේ නෙවෙයි ඕනම වෙලාවක සතියට ගියම් පිබිදෙනවා. සුප්ප බුද්ධං පවුඤ්ඤ සදා ගෝතම සාදේ. තේ සම්දි වාචරත්තෝ ච නිච්ඡම් බුද්ධ කතාගති. යතු නිතරෝම බුදුචානන්සේ කෙරේ ශ්‍රද්ධාව බිම තියන්නේ. ඔය ශ්‍රද්ධාව ඕන කරලා තියෙන මේ පිළිමිලාකට කියලා වඳිනකොට නෙවෙයි. අර උස්ම සංසිඳනකොට මේක හරි පාර කියලා තේරුම් ගන්න ඕනේ සැකය උනන්දු කරවන්නේ නැතුව බුදුන්ගේ ශ්‍රද්ධාව. කයේ තිබුණ හිත හිමීට හිමීට උඩුකයට ගෙනල්ලා ආනාපාන හැපෙන තැනට කිට්ටු කරනකොට নানা ප්‍රකාර බහුරු කොලම් පහල වෙනවා සැක පහල වෙනවා කය සැලෙනවා හීන් දාඩිය දානවා කකියනවා නලියනවා අන්නේ වෙලාවේදී සද්දාව ඕනේ වාංගු කරගන්න. අපි හිතනවා මල පූජා කරලා බුදුහාමුදුරුවෝත් එක්ක ගනුදෙනු කරලා අපිට නිවන් දකින්න පුළුවන් කියලා. මල පූජා කරන්න ඕනේ. නමුත් ඒක උරගාලා බලන්නේ අර වෙලාවේදී තමයි. ඊට පස්සේ කය සංසිඳිලි වල වේදනා සංඥා දකින්නකොට භූත දෝෂ පවයි. සහලවනවා. ඒ සෑම වෙලාවකදීම නිත්‍ය වූ බුද්ධගත සතිය, බුදුන් අනුගේ සතිය තියෙනවනම් ඒ මිනිසයා මරණ මොහොතදීවත් මං හිතන්නේ සැලෙයි කියලා. සැලෙන්න දෙයක් නැහැ මොකද ඊට ඉස්සලා අනන්ත වාර ගණන් මැරිලා දැකලා තියෙන්නේ. මේ දෙල්ලම දැකලා තියෙන්නේ. ආය සෝණ ගෙවල් හදපේ කාට යකුන්න බය වෙන්න දෙයක් නැහැ. එචායි බුද්ධ ශ්‍රාවකයා කියලා කියන්නේ ස්ත්‍රී වේවා පුරුෂ වේවා. එන්නේ එන්නේ එන්නේ සතිය වඩාගෙන නොගිය ගමකට. ඇතුළට යන්න යන්න යන්න යන්න ඒ මනුෂයා තුළ තියෙන නියම ඒකට කියන්නේ කුසලතා කියලා. හැකියාවල් උද්දුමාකාර විදිහට වැඩෙනවා. ඒ නිසා උන වැඩ ඉවරනාට පස්සේ උන්ට අරිහයි කියලා කියනවා. අරිහයි කියලා කියන්නේ සුදුසුක් වෙනවා. ඕනම සිද්ධියකට ඕනම කෙනෙකුට ඕනම චිත්ත tattවයකට සුදුසුක් බාටපත් වෙන්න නම් ඕව අහංගගෙනවා බය වෙලා පැත්තකට පැනලා බෑ. ඒ தত্ত্ব අවබෝධ කරගෙන යන්න ඕනේ. ඒක නිසා බුදු දනතේ සඳහන් කරනවා. මේවා දන්නේ නැති අඳබාල ජනතාව බීලා මත් වෙලා මදේර ප්‍රමාදයට ලක් වෙලා මේක සැපක් කියලා ජීවත් වෙනවා. නමුත් මේ 10 විනම්ම උප්පත්ති පඬිතයා තමන්ට තියෙන උත්තරම සැපත විදියට මේ අප්‍රමාදයේ සලකලා ලද ලද අවස්ථාවයක දිනු කරලා මේ ජීවිතය ඇතුළත ඒ කියලා පැමිණෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒක දකින්න මේ හෝලි මංගල්‍ය දකින්න. කට්ටිය කෙලියට බැල වීදි බැල මඩ ගාගෙන අනුන්ට කැත වචන කීක දඟලනවා. තව කටියක් පැත්ත කරලා භාවනා කරනවා. ආන් වගේ අපි හෝලි මංගල්‍යයේ දෙපිරිසක් දැක්කට එකම සංසාරේ අපි ගත කරන පාරේ අපි මෙතෙක් කල් ගිය ඒ ජරා සහිත ගාගෙන ගත කරන ජීවිතයත් මේ නික්ලේශී ජීවිතයත් අතර වෙනස ඇති වුණාට පස්සේ අපිට තේරෙන්න පටන් ගන්නවා මේක තමයි මනුෂ්‍ය ජීවිතේ පරිණාමය ඇනහිටලා තියෙනවා කියලා කියන්නේ ඇනහිටලා නතර කළා ආය පරිණාමයට යන්න නම් 40000කට ඉස්සලා නතර වෙච්ච මනුස්ස පරිණාමය තාම ගිහිල්ලා නැහැ කියන අංගලක්වත් ඉස්සරහට. ඒ මොකද 40000ට ඉස්සලා පටන් ගත්ත අපි බාහිරේ හොයන්නේ ඉවරයි. ඊට පස්සේ ඉවරයි. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ තමයි පහල වෙලා කිව්වේ ඔක්කොම පිස්සු නතර කරලා ඇතුළට හොයපන්. ඇතුළට ජීවත් මම උඹලට පොරොන්දු වෙන දවස් 7න් වැඩේ කරලා දෙන්න. නැත්තම් අවුරුදු 7න් කරලා දෙන්න කියන හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒ තරම්ම බාහිරේ හොයන නිසා අපිට ඇතුළත චිත්තක්ෂණයක්වත් තියාගන්න බෑ. අපි පියාත් වෙලා පොරොන්දු වෙලා කොහොම හරි ඉදිකටක් ගන්න දඟලන හත්දන්තකුට යටෙක් වගේ දවසකට එක චිත්තක්ෂණයක්වත් එක විරාවක්වත් අප්‍රමාද වෙලා කටයුතු කරුවොත් ඕක ඇබ්බැහියක් වෙනවා. මම සහතික වෙන්නම් ඕගොල්ලන්ට ලෝකේ තියෙන අන්තිම අමාරුම ගලවන්නම බැරි ඇබ්බැහිය තමයි සතිය. බොන එක ගලවන්න පුළුවන්. කුඩු ගහන එක ගලවන්න පුළුවන්. ස්ත්‍රී දූර්තේ ගලවන්න පුළුවන්. සූදු කෙලින එක ගලවන්න පුළුවන්. සතිය පුරුදු කෙරෙත්නම් නිවන් දැකලා මිසක ගලවන්න බෑ. භයානක අබ්බැහියක් තමයි සතිය කියලා කියන්නේ. ඒ නිසා පෘථජ්ජනේ හරි බයයි. දරුවෝ ඒක කරනකොට අම්මලා තාත්තලාත් බයයි. නමුත් අද දැන් පසුගිය අවුරුදු 20 30 ඇතුළත ඒ සෑය නීතිවක්කාර දරුවෝ තෝගයක් මේක දැන් කරනවා. අම්මලා තාත්තලා කැමති නෑ. සමාජය කැමතිත් නෑ. බුද්ධ අහංකාරය කැමතිත් නෑ. ඒ නිසා ආගම් වේදිකින්තරෝ, ಜಾති වේදිකින්තරෝ සෑහෙන ගාණක් දැන් මේ සතිය පිහිටීම කරනවා. ඉතින් නොබෝ කාලයකට මම හිතනවා සෑහෙන ගාණකට මේ ලෙඩේ බෝවි කියලා. එළියම වේවා කියන ප්‍රාර්ථනාවේ මගේ ධර්ම දේශනාව මෙතන නැවත කරනවා සියලු දිනාටම සැනසීම දා වේවා කියලා මම මම පැය කාමාරකට වැඩි වෙලාවක් අරන් තියෙනවා බණ කියන්න. ඉතින් මම ඉල්ලා හිටිනවා මේ සම්බන්ධයෙන් කාටද කියන්න කරන් ප්‍රශ්න කරන්න විවේචන චෝදනා ඉදිරිපත් කරන්න තියෙනවනම් කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා සුදු වේලාවක් අපිට ගන්න පුළුවන් ඒ වෙනුවෙන්. පස්සේ මොකද ආපෝත්ම ආපෝත් දැනෙන්න ගන්න පුළුවන් ඒ කියන්නේ තාමත් ඇත්තටම සිවුම් තැන්න ගිහිල්ලා නෑ. සිවුම් තැන්නට යනකොට ඉස්සල්ලා හිත කියන හුස්ම ඉවරයි කියලා. නමුත් හැඟවිල්ලක් විතරයි එතන වෙන්නේ. ගණන් ගන්නතු බහන ගන්න ආයෙත් හුස්ම මතුවේ. ආයෙත් අර වාගෙම නිවෙන එක පරයන්කක් ඇතුළේ. ඉතින් ආයෙ මතුවෙනවා. ආයෙ ගෙවෙනවා. ඒක නිකන් අර තරුව දැන් පේනවා නොපේනවා. ඊට නැගෙනවා. තරුව නොපේන. ඒත් අපි කරවිල වෙනකම් ඕක දිහාම බලන්නේ කියලා හිතමු. ඉන්නකොට ඉන්න වෙන එන්නේ එන්නේ එන්නේ ඒක නැතිවීමෙන් ඇතිවීමෙන් ගියාට ගෙවි යෑමක් සිද්ධ වෙනවා. ඒලා වෙලාවක එනවා දැන් නම් හොඳටම බලාන ඉන්නවා හිස්තන දිහා. ඒ කියන්නේ රූප ධර්ම දැන් ගෙවිලා දැන් නාම ධර්ම දිහාවට නැත්තම් කායනපසන ඉවර කරලා චිත්තානපසන වේදනා වේදනාපසන චිත්තානපසන හිත දැන් සූදානම්. දැන් වේදිකාව තව පොඩ්ඩකින් ඇරෙනවා. අපි දැන් බලාගෙන ඉන්නවා ඊගාව ජවනිකාව වෙනවා. ඒ කියන්නේ අපේ ජීවිතයේ නැත්නම් සාමාන්‍ය ලෝක කියන සම්මුති සත්‍යයේ ගෙවලා දැන් පරමාර්ථ සත්‍ය එනකන් අපි අපි දන්නේ නැති ශේෂ්ඨයක් නේ. අපි කරලා තියෙන සියලු පහසුකම් සලසලා බලාගෙන රූප පිළිබඳ ශූන්‍යතාවයක් කියන හැකි නමුත් නාම ධර්ම පිළිබඳව තාම මොන්ටිසෝරිවත් නැහැ. තාම පටන් අරගෙනවත් නැහැ. අරක ගෙවුවට පස්සේ තමයි මේකට අපි සුදුසුකම් ලබන්නේ. දවසින් දවසේ යනකොට යනකොට එතන පිළිබඳවත් ඊට වැඩිය ගැඹුරකට යන්න පටන් ගන්නවා. එන්නේ එන්නේ එන්නේ සීසන් වෙන්න පටන් ගන්නවා. වතුරක මණ්ඩි විදිනා වගේ ඇත්තටම තේරෙනවා මේක තමයි අපේ නියම ගෙදර කියලා. This is my real home කියලා. මේ ඉන්නේ නන්නත්තාරයක. මේ ඉන්නේ හීනෙක. අතෙන් ගියාට පස්සේ එනවා you at home. ඒක full contented. content මේ මේ මේ satisfaction නැතින මොනවාක්වත් අල්ලන්නේ ඉන්නේ alienable unalloyed. ඒක ඒ විදිහට තේරුම් ගන්න මිනිහට තමයි සත්පුරුෂය කියන්නේ. කල්යාණ මිත්‍යයි කියලා කියන්නේ. නැත්නම් ධර්මයේ අඳුරනවා කියලා කියන්නේ. අපි හිතන්නේ මේ නෙවෙයි පිරිච්ච ගතිය තියෙන්නේ මේ රූප සත්‍ය කන්දරවලට. අතන තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයක් නෑ. ඇහ කන දිව නාසය පිළිබඳ හැඟීමකුත් නෑ. පිළිච්ච ගතියක් තියෙනවා. මේක භාවනා නොකලත් උප්පත්ති ඉඳලා ඇවිල්ලා තියෙන එකක්. මේක භාවනා කරලා අපේ ගන්න මේක තමයි මනුෂ්‍යකම කියන්නේ. මේක තමයි පිළිච්චකම කියන්නේ. මේක තමයි ජීවත් වෙනවා කියන්නේ. ඉතින් මෙහාට තියෙන හැම ජීවිතයක්ම ආංශිකයි. මේක හෝල් හද මුළු හදින්ම ජීවත් වෙනවා. ඒ නිසා හෝල් බොඩි එක්ස්පීරියන්ස් කියලා තමයි වෙස්ටර්නස් ලවකට කියන්නේ නැත්නම් කියනවා ඉනර් ස්පේස් කියලා. non frictional part, least frictional part. මේකට දැම්මට පස්සේ අත් දෙක අතහැරලා බයිසිකලෙන් වදින එක විතරයි තියෙන්නේ. ඒක මේ මේ ෆිසික්ස් වලට එහෙම අහුවෙන එකක් නෙවෙයි. නමුත් අනිවාර්යයෙන්ම අත්විතිය 70ක් බව දැන් ඉන්නේ ඉන්නේ ඉන්නේ භාවනා කරන්නන්ගේ වචන වලින් අපට අසුද්ධ කරනකොට පේනවා. ඒ බොහොම ඉච්ඡාමාරු දෙයක් නෙවෙයි. ඒක හොඳට ඔය near death experience එකේදී උගව දෙනෙක් කියන්න පටන් අරගත්තා ඉන්ජෙක්ෂන් එක ගාලා ඔපරේෂන් එක කරද්දී ඒ වanse යනවා තැනකට යාට පුළුවන් බොඩි එකකින් අයින් වෙලා වැඩ කරන හැටි බලන්න ඉතින් දොස්තරලා කියනවා එහෙම වෙන්න බෑ කියලා. නෝ ධර්මංශලා කියනවා තමුසේ ওই දොස්තර නර්ස්ට බැන්න නේද අරක කිව්ව නේද මේක කිව්ව නේද මම උඩ ඉඳලා බලන්න හිටියේ මට ඕන නම් මේකට එන්නත් පුළුවන් අයට ඈතටලා ඉන්න පුළුවන් නමුත් මට වේදනාවක් නැහැ. මම ඒකෙන් clinically detached distance එකක් අරගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒක මැජික් එකක්. ඒක නිකන් මේ එක්ස්ට්‍රා සෙන්සරි පර්සෙප්ෂන් එකක් වගේ. නෝ කිසිම මැජික් එකක් නෑ අපිට කරන්න තියෙන්නේ මේ කායික ක්‍රියාවලිය 100%ක්ම බලලා ගෙවම් කරන්න. දැක දැක දන දන. එතනින් තමයි ඇත්තටම භාවනා පටන් ගන්න ඔතනින් එහාට බලන්න. ඔතෙන්ට යනකම් තියත් එක සුද්ධ කරලා ලෙඩා සීනති කරන එක විතරයි කරන්නේ. ඊට පස්සේ ඉතින් කපන්න පටන් ගන්නවා. ඔපරේෂන් එක පටන් ගන්නවා ඇත්තටම. එන්න කොහොමද ඉන්දර සබ්ජෙක්ට් එක කියන්නේ. දැන් අර නිය ඔය නියති එක්ස්පීරියන්ස් වගේ වගේ කිසිකට ආවම වෙන වෙන එක්ස්පීරියන්ස් වලින් ගන්න බැරි වෙන එනර්ජි එක මේක මොකද මහායාන කතාවක් තියෙනවා මේ ගියාට පස්සේ වෙන්න පුළුවන් සිද්ධි ගැන ටිකක් ලියවිච්චි මේ ෆික්ෂන් එකක්. මිනිහ ආදායම් බද නිලධාරියෙක්. ඌ මැරෙනවා. මැරිලා දැන් බොඩි එකෙන් අයින් වෙනවා. අරකට පස්සේ උට අප්සෙට් ඉතින් මේ ඔක්කොම කරගෙන ඉතු වැඩ වේරෙම ඉවරයි ඊට පස්සේ අමරජ්‍යුත් ගිහලා ඇපීල් එකක් දාලා කේස් එක ගන්නවා ඉතින්. එල කියනවා බෑයක මට වෙන්න දෙන්න බෑ ඔබ දන්නේ මම කරගෙන ගියේ බර වැඩ වගේක් තිබුණා ඒ නිසා මට මට යන්න ඕනේ අපව කියලා. ඊට පස්සේ කියනවා මේ එහෙනම් ගිහිල්ලා මේ කිට්ටුවකමද මැරලා තියෙන කෙනෙක්ගේ බොඩි එකට පලයන්. එතසේ ගමේ කිට්ටුවක මැරලා ඉන්න මිනිස්සුගේ බොඩි එකට යනවා. ගිහිල්ලා ඒ බොඩි එක අරගෙන දැන් වයිෆ් ගාවට යනවා. එතකොට දැන් මේ අන ඇවිල්ලා තියෙන්නේ මැරිලා තියෙන්නේ අන්ධභාග වෙච්ච එකෙක්ගේ බොඩි එකට ගිහිල්ලා තියෙන්නේ. දැන් වයිෆ්ට ගිහිල්ලා කියනවා මම තමයි මේ මිනිහා මම මේ ආදායම් වද දෙපාර්තමේන්තුවේ වයිෆ් බය වෙනව හොල්මනක් කියලා. එන්න කචාලීට පස්සේ අර මිනිස්සු ඔප්පු කරලා බෙන්නවා නෑ මම අපායට ගියා යම රජුරෝ හමුණා කේස් එක පින් කරා මම දිනුවා. ඔබ දන්නේ මම ලොකු ජයග්‍රහණයක් අරගෙන ඉන්නේ යකෝ පාව පිළිගන්නේ මම ඔබේ මිනිහයි කියලා. අරගෙන යන්නේ මේ කපුලක් ගෙන්නලා ඉවරලා ජප කරනවා එළවන්න. ඉතින් අර මොනසේ ආදායම් බදු කාරෙන් ගා උදන්නනේ ප්‍රෝඩා කරන හැටි ඊට පස්සේ ඌ ප්‍රෝඩා කරනවා. ලස්සන නාටකමක් තියෙනවා. يعني වෙන කෙනෙක්ගේ ඇඟට අපි රිංගුවොත් අපිට වෙන දේ. මේ මෙච්චර අවුරුදු 2ක් අදියා ගන්න මේ ඇඟවත් තියාගෙන ඉන්න බැරි අපි. කාගේ හරි මැෂින් එකකට ගත්තට පස්සේ මොන මගුලක් වෙයිද කියලා නිකමට හිතන්නේ. මේකෙත් මේ එක පැත්තක් විදිනවා අතන අරකයි මේකයි කමන්නේ ඒක නම් ඉතින් අරින් මේ මිරිකට ගැට ගහගෙන ගෙනියන්න පුළුවන් දැන් කාගරිය කර ගියොත් එහෙම හොඳ වෙලාවට යන්න බැරි සිස්ටම් එකක් තියෙනවා ගියොත් නම් අය තව කතාව ඔය විදියට ලියන්න දෙයක් හොඳයි එහෙනම් අපි වෙන යන්න කරන්න ප්‍රශ්න මොනක් අහන්න නැත්නම් අපිට පුළුවන් සභා දවසේ සතිವಾರයේ සමාප්ත කරන්න ඒ නිසා අපි කල්පනා කරගන්න අපි එක එක තැන්වල එක එක දේවල් කරමින් හිටපු මිනිස්සු එක වාරයක් හද එකතු වුණා එකම අදහසකින් අපි එකම අදහස වෙන මොකක්වත් නෙමෙයි මේ අප්‍රමාදීමයි සත්‍ය ප්‍රත්‍යමයි සතිපට්ඨානෙමයි ඉතින් ඒක මං හිතන්නේ සංවිධානය කරපු අයගේ සම්බන්ධ වෙච්ච අයගේ නොපෙනී සංවිධානයට උපල් කරපු අයගේ හිතුව විදියට වැඩි හිත වුණා වගේ ඒ නිසා අපි සීල දනාටම ස්තුතිවන්ත වෙමු දවසේ කටයුතු කරදරයකින් තොරව සම්පූර්ණ වීම නිසා එනිනොපිනේ උදව් කරපු සංවිධානය කරපු සියලු දෙනාටම අපි මේ කුසලයේ අත්පත් වේවා සියලු දෙනාම සාදු කියලා පින් අනුමෝදන් වීමෙන් සැප සාදා ගනිත්වා කියලා අපි සියලු දෙනාට පින්පත්. ඒ වගේම අපි වෙනුවෙන් මේ ජීවිතයේ මෙතෙන්ට ගන් උදව් කරා වූ යම්තා ඥාති පිරිසක් නැත්නම් පෙර භවයේ කොහොම වේවා ඥාති පිරිසක් ඉන්නවා නම් පින් අපේක්ෂා කරලා එන විදිහට මේ හොඳ වැඩ දැකලා සාදු කියන්න පුළුවන් තත්ත්වෙක මුදිතා දාසින් හෝ වේවා පින් අපේක්ෂා කරන දාසින් හෝ වේවා අපි තාම කවුරුවෙන් ආරාධනා කරපු අපි දවස පුරා රැස් කර ගන්නලද මේ උදාර කුසල ශක්තිය පිළිචේ හිටියාන යම් ආකාරයක සාදු කියලා අනුමೋದන් වෙනවද ඒ වාගේ Taman දැනට ඉන්නා තැනක සිට සිත යොමා නිත යොමා මේක දකිත්වා දැකලා සාදු කියලා අනුමෝදන් වීමෙන් තම තමන්ගේ සැප සාදා ගනිත්වා කියලා අපි මෛත්‍රිය වන්දනා කරනවා ඒ වගේම අපාපටත් මේ කුසල එකසේ හේතු වීමෙන් බුද්ධ ආදී උත්පන්න වහන්සේලා විසින් පැමිණ වැඩ බදාල ඒ සාන්ත වූ උතුම් වූ ප්‍රවර වූ ඒ නිවනට මේ ජීවිතයේදී මේ ගෞතම සී සම්බුද්ධ ශාසනයේදීම සාක්ෂාත් කරගන්න ළඟා වෙන්න සුඛ ප්‍රතිපදාවෙන් කිපා විඥාවේ ළඟා වෙන්න අපාපටත් මේ කුසල එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා. ඒ අදාසින් අපි එක්තාවතා සාධි ගාථා සජ්ජායනා කිරීමෙන් දවසේ කටයුතු නිමාවත් දානමාන කටයුතු කිරීමේදී নানা ආකාර සම්බන්ධ සිද්ධාන පිළිගැනීම බලාපොරොත්තු එත්තාවතාචගම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පතං සබ්බී දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචගම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පතං සබ්බී භූතා එත්තාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං කරං ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පස්සියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ධාව නිපානපත්තිය සාදු සාදු සාදු